අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ පස්වෙනි දවසට මේ ධර්ම සාකච්ඡාව සඳහා එබැවින් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහා ආරම්භ ලබා ගන්න ලබාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊට ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් කියන ප්‍රශ්න වලත් අපි සාදර වෙමු. ඒ ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙන අතරතුර එක්තරා අවස්ථාවක පරයන්ක භාවනාවේදී අත්විඳි දෙහි තැන්පත් වීමට සමාන වූ එත් ඒතරම් ප්‍රබල නො වූ අත්දැකීමක් ලද්දෙමි. මා එහිදී භාවිතා කරන ලද්දේ පාදයේ එසවීම, යැවීම හා තැබීම යන අරමුණය. එය මාලද සක්මන් භාවනාවේ පළමු අත්දැකීම බැවින් මාහට ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොවිය. කෙසේ නමුත් මම පාදයේ එසවීම, යැවීම, තැබීම දිගටම ඊටා උනන්දුවෙන් ප්‍රගුණ කරේ. එහි වූ සරල තන්පත් බවද මාහට එපරිද්දෙන්ම පවත්වාගෙන යාමට හැකි විය. ඉන් අනතුරුව පැවති පරයන්කේටද මම විරාමයකින් තොරවම වාඩි වුණෙමි. හුස්ම වාර හොඳින් දැනුණත් පුරුදු ලෙස ඒවා මෙනෙහි කිරීමට පටන් ගත්තද එම හුස්ම වාර මෙනෙහි කිරීමට හසු නොවන බවක් දැනුනි. එසේ වුවද ඊතා ඉක්මනින් හුස්ම වාර මෙනෙහි කිරීමකින් තොරවම නොදැනී ගිය අතර එම සමාධිය එම පැය පුරාවටම පැවතිනි. වරින් වර හුස්ම වාර නැවතත් දැනීමට පටන්ගත් අතර පෙර පරයන්කවලදී මෙන් පුරුදු පරිදි ඒවා මෙනෙහි කර සම්පූර්ණයෙන්ම දැනීමෙන් තොර කර ගැනීමට මාගත් උත්සාහය සාර්ථක නොවිය. එසේ වුවත් ස්වල්ප වේලාවකට පසු එම හුස්ම වාරද මෙනෙහි කිරීමකින් තොරවම දැනීමෙන් නැතිව ගියේ. සක්මන් භාවනාවක් අවසානයේ එක්වරම පරයන්කයකට වාඩි වීම හුස්ම වාර මුළුමනින්ම හීන වී දැනීම නැති කිරීම සඳහා බාධාවක් විය හැකිද? පළමුවට අත්විඳි දෙයක් බැවින් මේ සිද්ධිය මාහට අනුකම්පා කර පහදා දෙන්න මැනවි. පෙරවන් සරණයි. මේ ඇත්තටම අර ප්‍රසාන වාක්‍ය අලතින් විදිහට සක්මන් කිරීම පරියන්කයට නපුරු විදිහට බලපාන්නේ බලපාන බලපාන හොඳ පැත්තට තරන්නේ. අපි සාමාන්‍ය කියන මේ වැඩමුළුවට ආවම උගදෙනේ කන්ද බඳ වෙනවා. සාමාන්‍ය බාහන වැඩමුළුවක තියෙන පූර්ව කෘත්‍යම උගන්වන්නේ නැහැ. ඒක නිසා මේ අවශ්‍ය නැද්ද කියලා. මගේ කට උත්තරේ වෙන්නේ අරයන්කේට පූර්ව කෘත්‍ය වෙන්නේ සම්මන කටක්මන කෙරුවොත් ඒවමම හිත හලාප ගන්න නැතුව ගිල වාඩි වෙන්න පුළුවන් වුණොත් ක්‍රියන්කේට සම්මන පූර්ව කෘත්‍යයක් වෙනවා. නිසා අනිත් එක තමයි ඉතින් අපි වැඩමුළුවේ හතරවෙනි පස්වෙනි දවසේ වෙනකොට ඔක්කොම එක මූඩ් එකට වැඩි. සම්බන්ධීකරණය වෙන්න, සමතුලනය වෙන්න තියෙන ඊට වැඩි පළවෙනි වතාවට වෙනකොට ওই සබකෝලයක් තියෙනවා. නුහුරු නුපුරුදු ගතියක් තියෙනවා. ඇක්ක සැකයක් තියෙනවා. සකච්ඡකල සැකේ අයින් කරගන්න. తాවකාලික අයින් කරගෙන කරගෙන යනකොට අර තුබඩ පිළිතු සම්බන්ධ වුණත් නැතත් ඒක දිගට කෙරුවොත් සැකේ නැති වෙනවා. නමුත් රාත්‍රමැදට එන සැකේ නිකන් බලයක් කෙරුණා වගේ. ඉතින් ඒකට වැඩ කරන පීසක් එක්ක හිටියොත් හුඟක් වෙලාට Tamanටම Tamanගේ ධෛර්යය ගන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවකින් ඒ අර මේ නිකන් ධර්ම සාකච්ඡා උත්ප්‍රේරක ගතිය කැටලිටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. මොකක් කරලා දෙන්නේ නැහැ. මොකක් කරලා දෙන්නේ නැහැ. අන්තර කරන්නේ කරාට තිබුණු අර මේ බාධාව අයින් කරලා දානවා. ඒක තමයි. ගරු ස්වාමීන් වහන්සේ අද උදෑසන පරයන්කේ ඊට සාර්ථක එකක් විය. සාර්ථක එකක් විය. බාහිර අරමුණු වල බලපෑම ඉතා අඩුව ආනාපාන සතියේ පිහිටීමට හැකිවිය. හුස්ම සියුම් වී යන ආකාරයද පැහැදිලිව දැකිය හැකිවිය. නමුත් අවසාන විනාඩි 20 දී පමණ දන හිස්වල අපහසු දුක් වේදනාවක් දැනුණා. මීට පෙර මෙවන් අවස්ථාවල මෙම වේදනා ආනාපානයෙන් සතිය ගිලිහීමක් ලෙස හැඳින නැවත ආනාපානයට සතිය පිහිටවීමට පුරුදුව සිටියෙමි. එවිට බොහෝ අවස්ථාවල වේදනාව වරහන් තුළ අපහසුතා නැතිව ආනාපාන සති නැවත කරගෙන යාමට හැකි වේ. ඊයේ ධර්මදේශනාවේදී දැනගත් ආකාරයට උදෑසන පරයන්කවලදී දුක් වේදනාවට සතිය යොමු කෙරේ. ඊටාම අඩු කාලයකදී අපහසු වේදනාවක් පිළිසිට දැනිනි. එවිට නැවත ආනාපානයට සිත යොමු කෙරේ. ටික වේලාවකදී නැවත රිදීම් ස්වභාවය මතුවේ. මෙලෙස ආනාපානයෙන් වේදනාවට සතිය මාරු වෙමින් පරයන්කේ අවසාන විය. සතිය උඩුකයේ උඩුකයෙන් යටිකයට මාරු වන බව වැටහුණි. පර්යන්කේදී අපහස් දුක් වේදනා ඇති වූ විට ඉහත ආකාර දෙකෙන් කුමක් වඩා තුචිතද? ඉහත ආකාර වලට වඩා වෙනස් ආකාරයකින් සතිය පිහිටුවීමට උත්සාහ කළ යුතුද? ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඒ ඊට ආකාර කියන එක ඩිෆයින් වෙලා නැහැ. අර්ථකථන වෙලා නැහැ නිකන්. ඒක ඊව එක නම් අපිට පොඩි ඉස්සෙල් දෙනවනම් තල්ලු මොනවද ආකාර දෙක. තියෙනවා. කියන්නේ පළවෙනි එක තමයි වේදනාව ගැන උත්සාහ කරලා මූල කර්මත්තාන. ඒක ගන්නවා දෙවෙනි එක මුල කර්මස්ථානයේ නොත කරලා වේදනාවට ඊට වේදනාව කියලා කියන්නේ. මේක අපිට මේ we have no choice. වේදනාව බලවත් නම් ආනපාන ඊට වේදන දෙන්න වේදනාවට අරගෙන. වේදනාව බලවත් නැත්නම් අපිට ඔය දෙකෙන් කොයි එක හරි කරන්න. ඉතින් යම් වෙලාවක වේදනාව අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයට ගියොත් අපිට අර පළවෙනි කියන විදිහට ආනපාන ගන්න අපිට chance එකක් නැහැ. අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒක උර තියෙන වේදනාව විතරයි. ඒ වෙලාවට අපි මේ වේදනාව දැන් සතිය පිටවන කිසි බාධාවක් නැහැ. මොකද මම දැන් මෙතනම තමයි වේදනාව. දැන් ඇක්චුලිමයි තියෙන්නේ. ඉතින් අපි ආනාපානෙ පැත්තක තියෙනවා. වේදනාව කඩාගෙන ගෙට ආපු අමුත් එක්ක. තමන්ගේ ඇතුලේ බව දැනගෙන වේදනාව දිහා බලන්න. එතකොට අපිට දෙවෙනි අංග විකල්පේ නෑ. ආනාපානෙ යන්න බෑ. මොකද වේදනාව බරපතල. අතර සාමාන්‍ය ආනාපානෙක නෙමෙයි සද්දත් පැත්තක තියෙනවා, වේදනත් පැත්තක තියෙනවා, හිතිලිත් පැත්තක තියෙනවා. තර්ජනය කරන මට්ටමේ නෙවෙයි. එතකොට නම් ඕන නම් ඒක අමතක කරලා. අමතක කළා අනබන්ට එන්න පුළුවන්. එතකොට වේදනාවට යා යුතුයි කියලා එතන විකල්පයක් නැහැ. අපි යන පාරේ යන ට්‍රක් එකේ ඉඳ තියෙනවා. වටේ වාහනයක්. ඒක ස්පීඩ් එක වැඩි කරන්න අර කරන්න අපි යන ට්‍රක් එකේ අරගෙන යනවා. අපි යන ට්‍රක් එකේ වාහනේ. ඒ වගේ මේකේ අත්දැකීම් අධිකම තියෙන්නේ. ඉස්සරහට යනකොට මේ වගේ පූර්ව නිගමන සහිතව යන්න එපා. වේදනාව බලවත් වුණොත් පස්සේ අපව එනවා කියන එක නම් හරි දෙපැත්තෙන් කියන්නේ ඒ ඒ අවබෝධය ඉතාලට. එහෙම නැතුව මේ ආනාපානෙ තියෙද්දි මේ වේදනාවක් තිබුණාට මේ සද්දයක් තිබුණාට මේ හිතවිල්ලක් තිබුණාට ට්‍රැක් එක මාරු කරන්න ඕනේ නැහැ. ඒකට මේ ට්‍රැක් හයක් තියෙන පාරක් නම් ඒකට යන්න පුළුවන්. ඒකට ඊට ඉස්සෙල්ලා තමයි ඒක අරගෙන යන්නේ එකයි තියෙන්නේ. එතකොට වෙන්නේ අපි චේතනා පහල කරන අඩුව. වෙන දේ බලනවා මිස මේක කරන්න ඕනද අර කරන්න ඕනද කියන චේතනාවක් නෙවෙයි. හැසිරීම් ශේෂ්ත්‍රයේ තියෙන තීන්ද මම ප්‍රබල. තීන්දුවකට පෙළඹනකොට තීන්දුවකට තෙප්‍රබානකොට මම මුල්තන ගන්න. පිටකය තියෙන යාම සීවේට කඳවන්නේම නැහැ. මොබිලයිස් කරලා නැහැ. අයින් බැරක්කට වෙලා ඉන්න තාම යුද්ධයක් ඇවිල්ලත් නැහැ. මොබිලයිස් කරලා නැහැ. සේවින් අස් කරලා නැහැ. ඒක පේන වෙලාවකදී මේ මමයා නැතුව නිශ්චය කරන්නේ නැතුව මේ ගේම ගෙනියන්න පුළුවන්. ඒක ඒකට හේතුඵල ධර්මයට ගොඩක් ඉතිරියනවා. ඒක ප්‍රകൃතියට ඉතිරියනවා. ඒකට යෝගාචර සමාධියකට යන්න ඊට වැඩි. අනුමුති කරන දෙයක් නෑ. ඒකට සතිය තියෙන සමාධිය නැති වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී තක්ෂ වුණොත් සතියක් තියෙන සතිය සමාධියට ඉඩේනවා. තමයි දුරස්ත කරන කි. ඒක රිමෝට් කන්ට්‍රෝල් එකක් දාලා කරනවා වගේ. ෆොටෝ පයිලට්ින් දාලා ලියලා තියෙන ක්‍රමේ හොඳයි. නමුත් සුද්ධ වශයෙන් කියන්නේ මේ වයිදී අපි අර්ග කරන්න ඕනේ මේ කරන්න කියලා මමයට නැත්නම් මගේ විනිශ්චයකට මගේ ජජ්මන්ට් එකට ඉඩ තියාගන්න. 100ට 100ක්ම එයා දන්න දෙයක් එතන යන්නේ. අර දෙන්නේ නිරීක්ෂකගේ තත්ත්ව විතරයි කියලා වගේ ගත්ත පහනාව මේ බොහොම උඩට ග්‍රීස් කරපු මැෂින් එකක් දුවනවා වගේ කැපිලිකටි නැත්නම් ගාලයන් කරනවා. ගරු ස්වාමින් වහන්සේ පර්යංකයේ සිට ආනාපාන සතිය කරන විටදී විනාඩි 20ක් 30ක් ගිය විට සමහර වෙලාවට දැනෙන අධික වේදනාව වරහන් තුල දන හිසේ හෝ කොන්දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියා සිතුවත් වේදනාව පහ වී නොයයි. ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී කියූ පරිදි වේදනානුපස්සනාව තුළින් වේදනාව දැක ඉවත් කරගන්නේ කෙසේදයි විස්තර කරමින් සම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වාක්‍ය අන්තිම කාණ්ඩය තමයි ඉවත් කරනවා කියනකොට ද්වේෂය. අන්නේ ටික නැතුව මේ රතනේ දිවන අන්න අපේ මනස ලෑස්ති. මේ වේදනාව කියලා කියන්නේ ද්වේෂකට යුක්තක් නෙවෙයි. ඒ අවසාන වාක්‍යයේ තියෙන දන්න ක්‍රමයකට ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්න මේක අයින් කරලා දාගන්න. ඉතින් කවදාහක්වත් වේදනාව හදාරන්න නෙමෙයි හදන්නේ. වේදනාව පළවා හරිනවා. ඒ තාක්කල් අපි බොහොම මේ කොරවෙච්ච මනසකින් එහෙම නැත්නම් අන්තභාග මනසකින් තමයි ප්‍රශ්න තියා බලන්නේ. ඒ නිසා වේදනාවන ප්‍රශ්න කරනවා කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් කතා කරා වගේ. ඒ විදිහේ වේදනාවක් ආවොත් අපි දැනගත්තොත් දැන් සතිය පිටිනවා කියලා කියන්නේ මම දැන් මෙතන වේදනාව ඉතාම හොඳ නිමිත්තක් වඩපත් වෙනවා. ඔය දානාපායන හිතපන් කිව්වට ඉන්නේ නැතුව පනිනවා. වේදනාවක් ආවොත් ඵලයන් කිව්වත් යන්නේ නැහැ. 아무තු ගතියක් සතිය අල්ලවදන්නේ. ඒ නිසා දැනගන්න ඕනේ දැන් නුරුස්නා ගතිය තියෙනවා. එහෙම නැත්නම් අයින් කිරීමේ චේතනාව තියෙනවා. නැත්නම් මේ වේදනා කියන්නේ දැන්නේ මිත්තනමනේ ඒ ප්‍රകൃතියමනේ නැත්නම් භූත ධර්මයක් නේ භූතම් භූතතෝ පස්සති කියනකොට ඒකට යටින් තියෙන ද්වේෂය තමයි මේ ලියුම විදිහට දක්වන්නේ. මේ මේ ලියුම් කරුට උකාරිට ලියුම් අහනින කර තේරෙනවා. යටින් වැඩ කරන්නේ ද්වේෂ බව තේරෙන්නේ. ඒ නිසා ඒක දකින් තාක් කියන්නේ යටින් වැඩ කරන අනුසේ වශයෙන් වැඩ කරන ද්වේෂය දකින්නතා මොනම මෙනෙහි කිරීමක්වත් අල්ලන්නේ නැහැ. මොනම මෙනෙහි කිරීමක්වත් තේරෙන්නේ නැහැ. ඒක හරියට මීටු වෙලාවක කාර්ක එළවෙනකොට වයිපර් එකකින් ඉස්සරහට ඇත්ත පිස්සට ඇතුල් පැත්තේ පිස්ටිකකට වයිපර් එකකින් වයිපර් එක වැඩ කරාට තේන චිත්‍රය බ්ලර් වෙනවා. එයා කන්ඩිෂන් තියෙනකොට නම් ඉතින් හීටර් දාගත්තම හරියනවා. අරණ කාර්ය වෙන්න කට්ටිය කරා ලේන්සක් තියෙන ඇතුළෙම පේනවා. ඇතුලේ බිහවෙන වයිපර් එක වගේ නිතර පියන්න ඕනේ හැතම ගානකට ටික සැරයක් පිස්සාම ඇති. ඒ වගේ තමයි යර තියෙන අනුසය ධර්මයේ අවබෝධ කරගත්තොත් මේ මුළු රචනෙම මේ මුළු පිළිමම තියෙන්නේ මේ ස්වභාවයෙන් පැමිණිච්ච වේදනාවට නම් යථා හේතු සහිතව භූත වශයෙන් පැමිණිච්ච වේදනාවට මම හැප්පෙනවා අනන්නේ ද්වේෂය. ඒක දකින්න නැතුව අනබන මිනී කරන්න ගියත් වේදනාව මිනී කරන්න ගියත් වයිපර් එක වැඩ කරනවා. ඊට පස්සේ පෙරලා තියෙන මිස්ටික පිහිලා නැහැ. ඒක පිසර පස්සේ තමයි තේරෙන්න පටන් අරගනි. අපිට කදාකත් වේදනාව ද්වේෂ හිතකින් බැලුවට කැඩෙන තීකේ හිවණලක් දැයි වගේ තමයි වෙන්නේ. අවදාහරි මේ වේදනාව පිටත් එක්ක අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. ඒ නිසා පිළිගු සංසිකයේ පිටකක් තමයි. අපි වේදනා සාගරේ පතුලේ ඉන්නේ. ඔය කියන කොහොසතා දුපතා කොයි එකනකට වේදනා සාගරේ පතුලේ ඉන්නේ. අපි ඕක මගහරින්න ලත්ත පටන් ගන්නවා. එක්ක සාර්ථක වෙලා නැහැ. ඒ නිසා මේක පිළිගන්න කියන දුක්ඛ සත්‍යය කියනවා. නම් පිළිගැනීම නාස්තික ධර්මයක්, ආත්ම නිෂේධනයක්, වයාජකමක් කියලා එන කෙන සත්‍යයට බයි. අපිට ලෝකයා පෙන්නලා තියෙනවා උඹට දුක කැප නැහැ. උඹ සැප කෙනෙක්. උඹ බොහෝසත් කෙනෙක්. උඹ අයින් කරන්න පුළුවන්. උඹට මේක කරතයි මේක කරතයි කියලා අපිව අන්දලා තියෙනවා. දුක පැත්තකට ලයින හොලොක් පොලොක් පොලොක් පොලොක් ගාලා ඉනාගෙන උඹලා හිතනවාද මම ඒ විදිහේ කෙනෙක් කියලා. නඩ බලලා අන්තිමට වෙනකන් මම තමයි දිනන්නේ. ඒක පාර ගත්තා. කී ලෝකෝපතිඨිතෝ බුදුහාමුදුරෝ කියනවනම් මේ මුළු ලෝකෙම පිටලා තියෙන දුකේ කියලා. අපිට ඒකට පාර යන අපට වෙනකට වඩා එක චිත්තක්ෂණයක් වෙනකට වඩා එක වාරයක් අයින් කිරිල වැඩි කිරීම පැත්තක තියලා මේ දුක පිළිබඳ තියෙන ද්වේෂය තමයි මාව නටවන්නේ. ඒ ද්වේෂය දැකගත්ත නම් ඒක ලොකු නවමුතාවයක් වෙනවා. ක්‍රමයක් වෙනවා ජීවිතේ දිහා බලන්න. එතකොට අපි වේදනාව දිහා බලන්නේ මරන්න කපන්න කොටන්න තියෙන පතියේ කාරූප ධර්මයකට වැඩිය රූප කර්මස්ථානට වැඩිය සත්‍ය සත්‍ය වශයෙන්ම වෙන අරමුණක් තනා කියන චෛසික ධර්මේ නාම ධර්මයි. නිසා ඒකත් එක්ක වැඩි වෙලා ඉන්න පුළුවන් නම් එයාට අපි තල තුනක් කියන භාවනාවේ ප්‍රතිශක්තිය වැඩි කෙනයි කියලා. කියන භාවනාව වඩා දියුණු කෙනයි කියලා. සාමාන්‍ය ලෝකයන් කියන්නේ බය අඩු කෙනෙක් කියලා. සාමාන්‍ය ලෝකයා කියන්නේ පරාජය පිළිගත්ත කෙනෙක් කියලා. මොකද මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියෙන ආගමක් දේශනා කරපු සර්වඥාන්සේ ගෝලේ වෙනවා අපි. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් වේදනා සාරවට ඉරියව් මාරු කරනවා හෝ එහෙම නැත්නම් ඕන දෙයක් කරන්න. ඒ කොයි එකකටත් වඩා මේ දුක් වේදනාවක් කතා කරනවා නම් ඒ දුක් වේදනාව කෙරෙහි අතාව මේ ද්වේෂය දැක ගන්න නැතුව උගුරුතර බේත් පොඬ ගියාට ඒක නිසා ඒ වේදනාවට සාදර වෙච්ච දවසේ සම්පූර්ණ වේදනාව වෙනස් දෙයක් පාට සම්පූර්ණයෙන්ම වේදනාවේ ප්‍රകൃති වෙනස් වෙනවා මම ඉස්සර මුගක් වෙලාට මතක් කරන නිදර්ශනයක් තිබුණා. පුංචි කාලේ ඔය 60 ගණන්වල 70 ගණන්වල විතර වෙනකොට මේ චිත්‍ර කතා වලට හරීම නැඹුරුවක් තිබුණා. ඒ කාලේ තමයි ඔය චිත්‍ර කතා කිය කාලේ. විජය චිත්‍රපට මේ චිත්‍ර කතා පත්‍ර හැමදාම සිදුවෙන පත්‍ර චිත්‍ර කතා. උදින අපේ ගෙදරත් තිබුණ චිත්‍ර කතාවක් මුල් කොලක් අග කොලක් නැහැ. ඒකේ තිබුණේ මේ පිටොක්කාර පොල්ලිකුයි. කොල්ලෝ දෙන්නෙක් ඉස්කෝලේ යන්න හොරට කැලපයි. මම දාන ඉස්කෝලේ ලයි කැලේ පැන්න ඉඳලා ගෙදර එනවා. ඉතින් මෙහෙම ඉන්නකොට ගොරිල්ලෙක් ආවා. ඒ මොහොම හැමදාම ටික ටික කැලේ ඇතුළට යනවා ආයෙ. ගොරිල්ලත් එක්ක ආවම පස්සේ මුන් දෙන්නා ගෙදර ආයෙ නොගිහි. කැලේට යනවා. පොඩින් යනවා මුන් යටින් යනවා. අලත්තර කරනවා පොලක් කරනවා. ඉදික් කරනවා කොහොම ඉඳලා මුන් කැලේ කොල්ල වලටපත් වෙනවා. ඒක ඇතුළට ගියාට පස්සේ ඇතුළේ දකින්න හිතා ගන්න බැරි විදිහේ පුංචි පිටුරු හැවිල්ලකෝ ලස්සන අසපුවක්. මොකද හිතා ගන්න බෑ මේ මෙච්චර හත්ත ගැලේ නැද තියෙන්නේ කොහොමද කියලා. ඇතුළට ගියාට පස්සේ ඉතාම ස්වරූපී කාන්තාවක්. ඉතාමත්ම දුක්ඛිත. ප්‍රතින ගිල කතා කරනවා මම බඩගිනි කියන. ඊට කියන මට කරදර කරන්න එපා. දැන් කිව්දයක් කාලා පළැල්ල යන්න මට විවිධකේ ගිල පැත්තකට වෙන්න. ඉතින් කොල්ලන්න මේක තේරෙනවා හොඳට කාලා කැලේට පයි. කැලේට පයින් ඉවරලා ආයෙ බඩගිනියට ආයෙ යනවා. මම බලට එකක් කියන්න. මේ තියෙන දෙයක් කරදර කරන පළැල්ල. පස්සේ කොල්ලෝ ඒක වටේම ඒ ගිලකම ඉන්නවා නෑ. බලන්න ඇන්දේ 6 විතර වෙනකොට මහ විශාල අකුණක් ගහලා දුමක් පිට වෙලා පොළොව පැලිලා පිටින් විශාල භූතෙක් එනවා ඉන්නේ. කොල්ල හොඳටම බයි. ඒකට ගෝරිල්ල ඔලොක් පොලොක් පොලොක් ගහලා ඉන්නවා. ඌ වගේනේ. ඌ විනායි. කොල්ල ගෝරිල්ල දිහා බලනකොට අර මිනිස්සුත් ඒ වගේ එක ඇහැයි. ගෝරිල්ලෙක් වගේ. මේ මෙහෙම කර කර ගිය ළඟට යනවා. කොල්ලන්ට හොඳටම බයි. අය ටික වෙලාවක් දැන් කොල්ලන්න කරාටලා නැගිනවන අර භූතය විතර කාරකට පස්සේ කණ්ඩ හඬා තාමත්ම කන ගැටෙන අර පොළොව පැලිච්ච තැන නැවිල නැතිලා ලොයිට ගන්නවා මේ ගේන ගිහින් මේක වුණියන් කොළමන් ගියක් කියලා කණ්ඩ ගෙදර ගිහිල්ලා බලනකොට අම්මා උන්ටම සුදුමැලි හිතා ගන්න පුළුවන් මොකද්ද කාරණා දවස් ගාණක් කතා වෙනවා ගියාට පස්සේ කියනවා අම්මා මේ මේ භූතය එන්නේ උඹ බලන්න උඹ මේ භූතය දැකනකොට කල ක්ලාන්ත වෙනවා අපිත් එහෙම ක්ලාන්ත මේ බලවම් මේ ගුරුතුලා ගියා. අම්මට බැරි උතර hina වෙන්න කියලා. ඒක කියන කොටත් අම්මට කලක් ඇවිල්ලා. අස්තු බිකුල කියන අපි පිටිපස්සේ ඉන්න. ගොරිල්ලක් තියලා මිනිස් හැමදාම එනවා. ඉන්නේ මොකක් කරේ පණිඩක් කියලා. මේ මිනිස්සු දැකලා කලන්ත හැදෙනවා. භූතය දැකලා කලන්ත හැදෙන නිසා වණ්ඩාඩා යන්නේ. ওই පේන පිට තියෙන භූතයක් නෙමෙයි මේක. මට උඹලා පුතුමාකාර කරදරයක් දෙන්නේ. දෙමින් දා රෑ වේනදී තව සුත්මකක් කරලා මට කතා කරන්න බෑ නකොල්ල යන්නේ. ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා දවසක අම්මා කියනවා. ඒ දොර අරිනකොට අර පරණ බය නැතුව ක්ලාන්ත නොවි ඉන්නුත්තර. දොර අරගෙන ඇතුළට එනකොටම කලන් දෙල්ල වැටෙනවා. කොල්ලු දෙල්ල ළඟට ගිහිල්ලා බලනවා. ඊට පස්සේ දූතයා අරගෙන අර අම්මව ඇඳ උඩින් තියලා ඉතින් විදියට බලහන් ඉඳලා ඉතින් පස්සේ අඬ අඬ තහයක් කරා. හිත පුළුවන් නම් අනසට ඇතුළට එනකම් හිටපන් කියලා. අම්මා බොහොම අමාරුයි. මිරික මිරික. අර කොල්ලන්ගේ බේරෙන්න බැරුවට එන්න හරිනවා. ඇතුළට යනකොට කාන්තයි. තුගින් ගාලේ කියනවා පුළුවන් නම් මොන දිහා බලපන් කියලා. ඒ භූතය මොන දිහා බලපන් කියලා. මම කියනවා බලන්න තියා. ඒ මම මේ තනීමට ඇලේ ඉන්න ගෑණියක්. මේක පුදුමාකාර බයක්. මට ඇඟට හීන හරි දාන මට බෑ. කොල්ල පුළුවන් තරම් සපෝට් එක දීලා. මට කියනවා කොහොම හරි භූතය මොන මොන දෙන්න කියලා. ඊට දවසේ අම්මා ඇතුළට එනකන් ඉන්නවා. ළඟට එනකන් එන මොන දිහා බලපුවම අර භූතය ලස්සන කුමාරයෙක් වඩපත් වෙනවා. අම්මා සුමාරයෙක් වඳගන්නවා. අසතුම මායිගාව බාටපත් වෙනවා. එතන මේ දින හොඳටම දන්න දෙන්නේ. එතකොට ඒ කුමාරයා කතා කරලා අහනවා "අට කවුද රහස කියලා තුන්නේ මට hina වෙන්න" කියලා. අම්මා බලනවා කොල්ලොත් නෑ. දරුවා අර භූතියුත් කවුරක්වත් නෑ මායිගේ අතුරු කරන්නේ. ඇස්ති දෙන්න ගෙන්න. කොල්ල දෙන්න භූතය මේ කුරිල්ලා ගෙන්න. අර මංශ කතාව කියන. මංශ කියන අපි දෙන්න මේකේ හිටියේ මාලිගාවේ. අපි දැන් බොහොම ලස්සනට විවාහලා හිටියේ කුමාර කුමාරිකාවගේ. මට දේව බල තිබුණා. මම යනවා මගේ රිවියු ගාවට ගුරුහම්තුරු ගාවට හොඳ නමක් තියෙනවා. එයා දවසක් කියාට පස්සේ මෙයාගේ අමුව ඉල්ලන. ඒ ගුරුනාච කියනවා. ඔබ ගෑණි මට දීපන් කියලා. ඔබ බොහොම ගෞරවයෙන් ඉන්නේ. එතන එක පාරකට මට බැලෙනවා. ගුරුවරට බයිනෝ කෙනෙකුට සාපයක් කරනවා. તો ආද මට නිතාම් කැටුමුණසයි දෙයක් වඩපත් වෙන්නේ. ගෑණි අඳුර ගන්න බැරි වෙන්නේ. කවදාද ගෑණි අඳුර ගන්නකම් ඔය වේසේ නැති වෙන්නේ. කවදාද අඳුරකට දැසි මේ ශාපේ දුරු. දුක දුකත් ඔයගේ පෙරේතිත්. අඳුරගෙන hina වෙන්න පුළුවන්. hina වෙච්ච දවසේ සම්පූර්ණ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නා වූ පළවෙනිම දේව දූතයා වඩපත්. එදැයින් පස්සේ දුක්ඛ සත්‍ය නෙමෙයි ඒක තියෙන්නේ. මම මෙතෙක් කල මේකට බය වුණා. මම මෙතෙක් කල මේකට නදකින් කිව්වා. මම මෙතෙක් කදාවේ සාතරේ මුණ බැලුවේ නෑ. ඒවත් මේ විතර කැමිනේ දුක, කැමිනේ දුක. වෙනිගහයි කියන්නේ කියලා උගන්වලා තියෙනවා නේද? සිංහලයේ වචනේ වෙන්නේ මොනම භාෂාවකවත් මොනම සංස්කෘතියකවත් නෑ. කැමිනේ දුක් වෙනිගහයි. ඒ ඇවිල්ලා තියෙන කණිඩයක් කියන්නේ ඉතින් අපි ඒකට දෙන්නේ නෑ. දකින්නටම දොරවහන එක්ක මුහුණට කෑ ගහනවා එක්ක උණු වතුරක් කරනවා අඬ අඬ දුක යනවා අපවනි දුක් සත්‍ය අවබෝධ කරගන්න මේගොල්ලෝ රිට්‍රීට් කරනවා මම ගිහිල්ලා කතා කරන්න හදනකොට නැත්දකින් නොකතන දුෝමකින් කියලා මට බයයි ඒ නිසා ඔය දුකට මුණ දීපු දවසේ ඒ ඒ මුණ දෙන කෙනා නෙවෙයි ඉතුරු වෙන්නේ සම්පූර්ණ වෙන කෙනෙක් අපි මෙතෙක් කරා පුතුම බයකින් ගත කරලා තියෙන මුළු ජීවිතේම මේ මරණ දුකට අතිත ජරා දුකට කියන්නේ දුකට කොච්චර තටනවත් ඔක එනවනේ. වරෙන් දැන් වරෙන් කොච්චර මේ අයියත් තියෙන වෙලාවේ. අයියත් තියෙනව පුරුදු නම් මරන්න බය වෙන දෙයක් නෑ. ජරාවට බය වෙන දෙයක් නෑ. යාතියට බය වෙන දෙයක් නෑ. ඒක ඇත්තටම ඉන්නේ නැහැ. මේ සීන බයට තියෙන උපස්පය නිසා කොච්චර දෝ බැංකුවේ සල්ලි එකතු කරනවා, ඉන්ෂුරන්ස් දානවා, ඒවට තියාගල් කපනවා, ආරක්ෂක හමුදාවල් දානවා, ඉන්ජෙක්ෂන් ගහනවා, බාම් ගහනවා, ඇනස්තීසියා ගහනවා ඔකෙන් කවුද හම්බ කරන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි විතරයි. ඒගොල්ලෝ දන්නවා මනුස්සයා කියන්නේ හම්බු පොන්තනෙත් පන්නේ තියෙකෙක්. පුතුමාකාර බයක ඉන්නේ. ඔකෙන් හම්බ කරනවා. මයි ගාවෙන් එළියට යනකොට ඉන්ෂුරන්ස් අරන් ගියා. බැංක account එකක් තිබ්බයි. අරස් account එකක් කවුරු හරි හිටියද? මීයන්ට ඒගොල්ලෝට අපිට බුදිය ගත්තා. වරුදු 80ක් ආයෙ වැළඳුවා. ඒකල කිව්වා ටික ටිකට ප්‍රොමෝට් දෙන්න කියලා. පොඩි පොඩි දේවල් වලට කරදර වලට මුහුණ දීලා දීලා එන්නේ එන්නේ එන්නේ අපි ඒ දැරීමේ ශක්තිය විශ්ීමේ ශක්තිය හදනවා කියන්නේ නෝන්ජල්කමක්වත් ආත්ම නිෂේධනයක්වත් නෙවෙයි අද හැදෙන අම්ම අද අද අද අම්ල තාත්තලා දරුවන්ට මුන්න තාලෙමත් මේ පරිශීලනය කරන්න තියන්නේ හැම අරසාවක්ම දීලා හැම ඔක්කොම දුන්නා පස්සේ දරුවෝ එකක් කරනවා අම්මට අපට වයිනවා අද හැදෙන හැම දරුවෙක්ම කරනවා මොකද අම්ල තාත්තලා දරුවන්ට ජීවිතේ දෙන්නේ නිසා ඒවොන් සින්දුවක් කියනවා මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලේ වැඩි කියන්නේ නිකන්නේ මොකද උංගාව නැහැ උන් කරන්නේ මේක පාදුරු අනේ නංගියේ මල්ලේ මට දෙන්න මගේ පුංචි කාලේ යෝගාවචරය කියලා කියන තුන්වෙනි පුංචි කාලේ ඔකට මොන දෙන්න ඒ මොන දෙනකොට සම්පූර්ණ ඒ පුද්ගලයාගේ ආකල්ප ඒ පුද්ගලයාගේ ජීවිතයට ආකල්ප දුකට ආකල්ප මේ දුකට සැලෙන මිනිස්සු පිළිබඳ ආකල්ප ඒකට බයිලා කතා දෙන මේ අමනයාගේ ආකල්ප ඒක මේ යාළුවෝ නේද ඒක කරන්න බෑ. ඒගොල්ල තමයි අපිට තියෙන ප්‍රධානම බාධා. කවුරු කරන්න හදන ගස්කොලන් එක පුළුවන්. ඇලදලෙන් ගත්ත එක පුළුවන්. මොකද ඒගොල්ලෝ හොඳටම වෙන්නවා. මේ කැලේකට කතා කරොත් කොච්චර ගෑනි කී ලක්ෂ වාරයක් පිච්චිච්ච පිච්චිච්ච පොළවල් වල ඇදලා තියෙනවා. කැලේ පතරලා දාලා තියෙනවා. මේ බ්ලැක් බෝයි කෙනෙකුට කතා කරොත්. ඇදලා තියෙන ගහක් අඩි 10ක් වෙන්න අවුරුදු 10000ක් කරනවා. ගිනි කීයක් කරා යනවා. මෙහෙර එනකොට මම දැක්ක ගොඩක් ඒ බ්ලැක් බෝයිස් කින් ගස් ගන්නවා. වැඩි මේ එකක්වත් ඉල්ලනද ගෙනියව ආරක්ෂා නැත්නම් ගිනිචි පෙක්නාට දුන්නාට දාන මොකක්වත් නැහැ. ඒ නිසා ඔය අහස තිබුණ නිසා අවුරුදු 2600ක් උදාහරණ ගන්න. ඔය වාචන තුක දායකත් රකින්න මොනම සංවිධානයක්වත් තිබුණේ අපේ සිංහලයේ අයතින් හරීම ඔය කාරණා දැනගත්තා. පැමිණි දුක බැනිදායි කියලා. අද ඉන්න પરම්පරාවට නම් කොන්දක් නැහැ කියලා කිව්වා. අද ඉන්න කට්ටිය පුතුම බයයි කැස්සක් ආවත් කිවිසක් ආවත් දඟලන දඟලිල්ල දිහා බලනකොට අනේ කොහොම දුක්ඛ සත්‍යයට මුහුණ දෙයිද කියලා. මම මේ ඉල්ලගෙන කන්න කියන්නේත් නැහැ. පිටු පැමිණෙන දුකට මුහුණ දෙන්න කියලා කියන්නේ අපි යන ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්ස මා පරියන්කේ වාඩි වී නාසිකාග්‍රේ දෙස සිත යොමු කළ විට ආස්වාසයේ ගැටෙන තැන සීතල වශයෙන්ොත් ප්‍රස්වාසයේ ගැටෙන තැන උණුසුම් වශයෙන්ොත් අත්දැක්කා. මෙය මුලදී දීර්ඝ වශයෙන්ද කාලය ගෙවී යන විට කෙටි වශයෙන්ද අත්දැක්කා. කෙටි වන විට හුස්ම හා සීතල අතර කාලය වැඩි වුණා. කෙටි ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවි ගොස් අවසන් වූයේ නාසිකාග්‍රයේ සමනලයේකු තටුගසනවා මෙන් ভাইබ්‍රේෂන් එක මෙයත් ක්‍රමයෙන් අවසන් වී ආශ්වාස ප්‍රශ්වාස නොදෙනෙන තත්වයකටපත් වුණා. ඉතිරි වූයේ කම්පනයක් පමණයි. ඉන්පසු ශරීරයේ තැන් තැන්වල කම්පන චංචල රත්වීම් වරින් වර ඇති වුණා. ශරීරයේ තදගතියක් ඇති වී ක්‍රමයෙන් උඩුකය රිටක් මෙන් තවමත් ආස්වාස ප්‍රස්වාසයේ වෙනුවට ඇති වූ කම්පන චංචල දෙස සිත යොමු කර සිටියා. කාලයකට පසු උඩුකයට උඩුකය වැగిරෙන්නට වුණා. පසුව නැවතත් හදගතියක් ඇති වී උඩුකය ඍජු වුණා. මෙම චක්‍රය එක කීප මෙම චක්‍රයේ කීප වාරයක් වන හැටි බලා සිටියා. මේ අතරේ සිතවිල්ලක් දෙකක් වරින් වර ඇති වී නැති වී යන අත්දැක ඉන්පසු තදගතියක් ඇති වී මුළු ශරීරයම ක්‍රමයෙන් ඒක ඝණයක් බවට පත් වී එහි දැනීම නැති වුණා. ඉතිරි වූයේ ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවීමෙන් ලත් මූදේ රැලිගසනවා මෙන් වූ කම්පනයක් වරින් වර ඉඳහිට පැමිණ නැති වී යන සිතුවිල්ලකුත් පමණි. මෙසේ කාලය ගත වෙද්දී මේ චිත්‍රයේ තැන් තැන්වල වේදනා සුළුවෙන් ඇති වී වැඩි වී වරහන් තුල රත් වීම කම්පන විසිර යන නැති වී යන ආකාරයත් අද්දුටුවා. වරින් වර පැමිණෙන නැති වී යන මේ වේදනා සයිකල්ස් මෙන් පරයන්කේ නිමාවනතුරු අත්දැක්කා. මේ සයිකල්ස් දැකීමට හැකි වූයේ මා ඉරියව් වෙනස් නොකර කිසියම් දෙයකට ඇඟිලි නොගසා බලා සිටි නිසා බලා සිටි නිසායි මට සිතේ. මේ ගැන ඔබ වහන්සේගේ අදහසක් ඉන් ඉදිරියට කළ යුත්තක් වෙතොත් එය හෙළිදරව් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ රචනයේ මුල් 65ක පාවිච්චි කළ තියෙන්නේ රූපස්කන්ධය පිළිබඳව යෝගාවචරිත දකින්න හම්බෙන්නේ කාටද? ගුරු ස්වාමීන් වහන්සේ, ඉතාසෝක්ෂණවන කම්පන චංචල. ඒකට ආනපන පරිබාහිර කම්පන චංචල නැගීගෙන ගති උණුසුම් ගති ආදිවාසී තුඹ ධර්ම එක දිගට බලනකොට විපරිණාම වේදනා සටහන් සහ ආකාර දිගේ. ඉතින් ඒක හොඳට දැන් හරියට මම දැන් ඔන්න මුළු ජවනි කාටේම දැක්කයි චිත්‍රපටියෙම දැක්කයි කියලා. ඊට වේදනාව ඇවිල්ලා අර වාගම ජවනි කාටේ කෝල ගති සහිතව කෝඩු ගති සහිතව නමුත් මොනවා කරනද බලලා හිටියොත් එයාට තියෙන ඔච්චරම තමයි. දඟලනවා නලියන අපේ අවධානය ගන්න අවධානය දෙන්න නැත්නම් ඒ බෑ. ඊට පස්සේ සංඥා එනවා මේ වේදනාවක් මේක රූපයක් කියලා වෙන් කළ අඳුර ගන්න ගැතිය. ඕකත් තනිකර බොරුවක් තියෙනවා. රූපයක්මයි රූපේ තියෙන ශක්තියමයි වේදනාවේ තියෙන්නේ. වේදනාවේ තියෙන ශක්තියමයි සංඥාවේ තියෙන්නේ. අඳුර ගැනීම දඟලන්නේ නැතුව මේක හොඳ නරක කසු මේක අසුබ මේක ගොරෝසු මේක සිව් නැතුව ලේබල් දාන්න නැතුව කරවගෙන බලන්න හිටියු. ඒගොල්ලන්ට ඇවිල්ලා අපි කුප්පන්න තියෙන අවස්ථාව. අපි නලවන්න තියෙන අවස්ථාව. බය කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ එන්නේ අඳුරගන්න ගියොත්. නිසා සංඥා ස්කන්ධය අන්තකොට මේ රූපේ සංඥා වෙනසයි. වේදනාවේ සංඥා වෙනසයි යනවා. කිසිම වගවීමක් නැහැ. මොනම දෙයක් අපි දෙන සංඥාවල් අසුරුසනක් අහනකම් තියෙනවා. දීලේ වෙනකොට ඒක වෙනස් වෙනවා. අන්තිමට ඒකේ තියෙන නිකම් මේ කුස්කතිය එහෙම නැත්නම් මිරිඟු ගතිය එහෙම නැත්නම් මේ ආශ්‍රයශීලී ගතිය කියලා බලනකොට මේ වේදනාව නම් කිරීම නොකලට මේක වේවා මේක නොවේවා මේ මේක අප්‍රිය කියලා ඇති කරගන්න හෝ කයින් හෝ වචනයෙන් කරගන්න මේ අපි මේකට සම්බන්ධ වෙන්නේ ඇති. අපි ඇඟිලි ගන්න හැටි. ඒකට කෙරුම කියලා කියනවා. අයියා කියන කෙනා අක්කා කියනවා. කරන්නේ તો කරගෙන ඉඳගත්තා. ඒවස් භාග පතනයට වැටෙනවා. ස්වභාවික ධ්‍යාය කරන්නට වැටෙනවා. එතකොට විඥානය කියයි විඥානයේ හරියට ඔලෝ උසලා ඉන්නකන් ඉන්න තාකල් මම සහ මමන වේ කියන වෙනස. විඥාන ක්‍රියාව අඩු වෙනකොට කම්පන චංචල කියලා කියන එක ඇඟේ ඇතුළු වුණා පිට වුණා ඒ කම්පන චංචල දන්නේ මේ මම වැඩ කරන ජීවිතනකල ජීවිතනක. උණුසුම් ශේෂයේදී කොහොමනක්වත් දන්නේ මම මේ වැඩ කරන ගෑනුවන්කත් පිළිගන්නේ කියලා. අපි වට නම දුන්නේ. ඉතින් ඒකට ඒක කොයි වෙලාවෙත් කොතනක් මේ අතර වැඩ. අපි මේ කොටසකට ඇතුළට කියනවා මොකද පිටින් කියනවා. ඇතුළේ කියන කොටස විතරක් අපිට මානසික අසහනය දෙනවා. ඇතුළේ කියලා බාර ගන්න කොටස විතරක් අපිට ආතතිය දෙනවා. යම් වෙලාවක මේ ආමසහමන වේගයෙන් පරාසයට හිටියදාදී මුළු සුමරාස්නිය කම්පන චින්චලව චංචලවට කියන්නේ ධාත්මය. ඍතුගුණේ. ඍතුගුණේ මගේ ළඟට ආවොත් ඒක ඍතුගුණේ කියන ප්‍රශ්නේ නෑ. කාලා තුනේ ආපුවාම ඊමේල් එකක් ස්වාමීන් වහන්සේ සීට් වලට ස්ටෝම් එකක් ඇවිල්ලා තිනවා කොහොමද කරන්නේ? අපි ආවේ ස්ටෝම් එකකින් පස්සේ කියලා මේ සාදු සාදු. ඒ ස්ටෝම් එක වෙලාවේ ආවනම් කරදරයි. මේ මගේ වෙන්නේ මම මේ ඉන්න වෙලාවේ වෙන තැනක ස්ටෝම් එකකට ප්‍රශ්නේ නැහැ. උන්ට එන ගැවට ඒකේ දැන්නේ මට එන්න නැහැ. ඒ එන ගාව හරි මගේ නෑ කියලා නේද? ආයෙනම් මට එන්නේ භාගයක් වගේ. අනිත් මගේ ආවලත් එන එන ගහිලා යන්නේ. මේ බාහිර ගත්තොත් අරගන්න නැතුව ඊට තන්ත්‍ර ගන්න නැතුව කවදද ඉතුරු සුලන්නේ නැති කාලයක් තිබ්බේ. කවදද භූමි කම්පන නැති කාලයක් තියෙන කොහේ ඉගොම් දඟවනේ මන්නේ තැනකන මොන දුක. මන් දන්නේ නැති තැනකන යාළ අපට මොකක් උදේ උදේ දියාපක් කරන්න කියලා ඉතින් අපිට දැනගන්න. ඒ එන ගැවට තමයි. ඉතින් කවදාද විඥානය කිව්වොත් එහෙම මම සා මම නෙවෙයි අතර වෙනස ඔබ විශ්ින්දාගත් එක. ඔක ඕනේ විඥානය ඕනෙත් නෑ යන්න අරපන් කියලා. තීරණ පටන් ගන්න මේක උණුසුම වෙනවා සීතල වෙනවා. ඇඟ උණුසුමයි කියලා කියනවනම් හොඳට මතක තියාගන්න බාහිරින් සීතලයි කියන එක ඔය කියන්නේ. බෑ අපිට ඒක තේරෙන්නේ. සීතලයි කියනවනම් මේ සාපේක්ෂව බාහිර උස්නයි. ගහයයි කියනවා නම් බාහිරට මෙලකයි. ඉතින් අපිට පුළුවන් ද උණුසුම විතරක් ගන්න. මෙතෙක් කල් කෙරුවේ ඒක. බාහිර සීතල තියනවා කියන එක විඥානේ අයින් වෙච්ච කම්පේ නැති. ඒක සීතල මේ කුණුත වෙච්චරයි. මේක සීතල ඒක කුණුසොයි. මේක නිශ්චල ඒක කම්පයි. ඕක තමයි අපි මේ අල්ලන කතන්දර පුතා. මේක එකින් එකට එකින් එකට ඔක්කොම හැබැයි ඒ පිළිවෙලටම යන්නේ. අපි රචනෙ ලියලා තියෙන ඉස්සර රූප ධර්ම ගැන, සිවේතනා ගැන, ඊට පස්සේ වෙන යම් යම් ජීවහන් මොකද කියන්නේ? ඔය නඩගම නටන්නයි. බුදුන්සේ දේශනා කර දෙනවා රූප වේදනා සංඥා සංකාර කියන මේ පස්කොලේ විඥානේ හිටිනවා. ඒ එක එකක නටන්න ඇරලා විඥානේ නැතුණත් ඔය වැඩේ ඔහොම වෙනවා. ඒකට හොඳම නිදර්ශනේ මම කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන් නිනවා. ඒ ඔයගොල්ලෝ ආපු ගෙවල් වල මිනිස්සු කොච්චර ජොලි ඇද්ද කියලා හිතන්න. ඇයි මේ හොල්මන් ටික නැහැ නේද? ගෙවල් ෂෝක් එකට වැඩ යනවා. උතලාස වෙනදට වැඩි හොඳට වැඩ යනවා. පුතුම බයිකින් ඉන්නවා. මෙව ආය ආපු දවසට ආය අනිනවා. ඕගොල්ලෝ හිතන්නේ අපි නැත්තම් ගෙදෙක ඉර බහින එකක් නැහැ, ඉර බහින එකක් නැහැ, වහින එකක් නැහැ. අපෝ ගෙදර ඉන්න කට්ටිය කොහොම ඉන්නවද දන්නේ අනේ ඕම් දෙබතෙන් කවුම් යාන කනති මේ හදල වැස්සකින් ඉදරයි. කර්තන ඇවිල්ලා අපි මැරිලා ගියයි කියලා මේ ලෝකෙත් තාත්තෝ මල් රේනුක වෙනසක් මම හිතන්නේ මම මත කරගත්ත ලෝකයක් නෙවෙයි මම හිතන්නේ මම බැනකොට ලෝකෙ මැරෙයි කියලා කිස්සු මොනක්වත් නැහැ. මේ ඉර පායන එක ඒ වෙලාවට පායන අපි කරනවා කියලා බටේරෙන් පහන්නේ නැහැ නැගිටින්ම පහන්නේ. ඉතින් අපි ඒකට මේ මමයා පෙන්නන්න මමයා කැපී පෙන්නන්න දඟල දඟලිලදී බලනකොට ප්‍රශ්නයක් නැහැ ඔබ ජොලියට කරාට. ප්‍රශ්නයක් නැහැ ඔබ නාටකම. අපි කින් ගන්න චිත්ත පිටටිය ගන්න. අපි කින් ගන්න ආතති ටික ගන්න කියලා බලන්න. අපි මේ ගිල්ල ගන්න ටිකෙන් අපිට හම්බෙන ෂොක් එක. උන්ට වැඩිවට යන්න නිකන් හිටපුවා. මුතුම දෙය තමයි ඒකට අරක තිබුණට තියෙන්නේ හොඳට. සිස්ටම් එක ෂෝක් එකට කරනවා. ඩොක්ටර් ප්‍රකාශ කරන ඉන්න කාලේ කියනවා නිල්ල මන ගන්න ගිහිල්ලා ඔබ හිතනවා දැන් ඔබ දන්නවනේ මේ ලෝකයා මේ පිස්සෝ. මේකට මනුස්ස ලෝකේ කියනවා. කක්කොට්ටෙන් යවන ඕක කියන්නේ කක්කොට ලෝකේ කියලා. අපි නෙමෙයි මනුස්ස ලෝකයක් හදාන විවස්ථා හදාන ඉඩම් බෙදාගෙන කක්කොට්ට විෂ බීජයක් කියලා හිතාන කටයුතු කරන්නේ. කක්කොට්ටෙක් කතා කරපුණා කියයි. කැරකොත් එක්ක කතා කරපුණා කියයි. මේ අමනියෝ අද්දිකු අපෝදිකු ඔළුවයි ඔක්කොම තියාගෙන මනුස්ස ලෝකේ කියලා හිතාගෙන අපි සත්තු කියලා පැත්තකට දාලා අපිට කතා කරන්න බැරි නිසා උන්ගේ ලෝකේ නටනවා. මේක ආන ડોක්ටර් නේන කොහෙන්ද මිනිස්සු නැත්තම් තුන්ට කවරි පාඩම් බන්ති කියලා දෙන්නේ කියලා ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ ගලක දාන විල කයි කුකුළු ඇහිලා නේකයි මම ප්‍රශ්නයක් වෙන්නේ ගෝල් ෆිෂ්ටයි මල්බරි මොනට විතරයි යෝ මොකද ඒ තරම්ම මිනිස්සු මත යපිලා ඉඳලා මොන දැන් හොයන්න ගන්න දන්නේ අනිත් සේරම තරන්නේ වැඩ කරා ඒ ලෝකයේ කොච්චර පැහිය වෙන්න අතර බලන්න කොච්චර අයිය වෙන්න හදනවද කොච්චර අක්ක වෙන්න හදනවද ඒ තරමට අපිට අතතිය තරමට අපට මම නැතුව මේ කරන්න බෑ කියලා හිතපු නේද ඉඳා බුදුදහමසේ කියනවා මේ හිතපන් නිකන් රූප දෙයක් වගේ මොනම දෙයක් ගණන් ගන්න නැතුව ලස්සනට ලෝකයක් ඇත්තට මේ දාන මුළු ලෝකෙම අංග සම්පූර්ණ පද්ධතිය අපිට වගේ අඩුපාඩුකම් සහිත මුකුත් නැහැ තමන් අංග සම්පූර්ණක පිළිගන්න ලැහැස්ති ඉතින් මම නැහැ කියලා කී ප්‍රශ්නයක් නැහැ ඔය පද්ධතිය ඔහොම දුන්නා අපිට විවේක වෙලා උදකලා වෙලා අපිට ඕනනම් එක දිහා ටෙලිග්‍රෑම් එකක් බලනවා වගේ චිත්‍රපටයක් බලනවා බලන්න ඉන්න පුළුවන්. මම නැතුණා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. දෙතින් හුඟුවදෙනෙක් කිතාිනවා මම නැතු ප්‍රශ්නයක් වෙයි කියලා. ඒත් මේක තමයි එක ප්‍රශ්නය. අන්න ඒතන එකට තමයි අමනකම කියන්නේ, ඕඩකම කියන්නේ. ඒකට මේ හදන අඩුම කඩමකට තමයි සුෂ්මා කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඒක යන්න අරින්න, යන්න අරින්න රූපේ අම්මා කාටද වෙනස් වෙන්නේ. බුදුහාමුදුරන්ගේ අර සරුවඥතා ඥාන නිසා උන්වහන්සේ කියන රූපේ දැක්කට පස්සේ තමයි ඔය වේදනාවල නාඩගම පේන්නේ. ඊට පස්සේ සංඥා නාඩගම, සංස්කාර නාඩගම, විඥාන නාඩගම. ඒකට පෙනෙවි. මේක මේ ඉස්සෙල්ලා මේ ලෝකයට හදපු DVD එක uneditable un මේ මේ adjust කරන්න බැරි එකක්. ඔබ බලලා නිකන් හිටපම් ඔබට edit කරන්න බෑ. කියන්නේ අර මම ලස්සනට බලන්න හිටපම්. ඔබ දැන් කියන මගේ commentary එක ඔබට රූප වලට බැලුවා වගේ. වේදනාවලම දැන් කරනවා වගේ දුරට බලන්න මේ හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා ලේබල් කිරීම. ඊට පස්සේ මේ ඇඟිලි ගැසීම. ඊටසේ මම සහ මම නෙවෙයි කියන වෙනස ඇති කරන මේ විඥානය වගේ දේවල් මේ කටක ක්‍රියාවලිය හරහා කොයි කොයි විදිහට නම් තමයි ඩිෆයින් කරගන්න කියලා ඒක හරියම ලස්සනයි. මුල්මන්. ගරුතර ස්වාමීන් වහන්සේ අද උදේ භාවනාවේදී සිදුවන සිදුවීම් කීපයක් ගැන උපදෙස් ලබන්නට සිටුවෙමි. 1. ආනාපානය තුනි වී ගිය පසු මම සුදු ඇඳුම් ඇඳගෙන වරහන් තුල සිල් ගත්තා වැනි දැනට වඩා තරුණ යෝතියක් ලෙස ඒත් එහෙන් මෙහෙන් එබිමින් මා දෙස ඉදිරියෙන් බලා සිටනවා දැක්කේ. කොමරි කරනවා. ඇයගේ මුහුණ හරිම සුන්දර සල්පසිනාවකින් පිරී තිබිනි. දෙවැනි එක ඊළඟ අත්දැකීම Northern Light වැනි රැස් දහරාවන් පහළ සිට උඩට වේව්ස් මෙන් ගමන් කරමින් දර්ශන පෑවේ. මේ පාටවල නිල්, දම්, සුදු හා කහ පාටවල් පමණි. මේවා ඊතා සුන්දරයි. දැකුම් කලිය. මේවා දෙසම බලමින් සිටින්නට ඇතැයි සිතුවෙමි. කිමද ඒවා සිතට හරිම සුවයක් සතුටක් ගෙන දුන්නේ කොතරම් දෙයක් මගේ ඇස්වලින් කඳුළු ගැලුවේ. නමුත් එහි අනිත්‍ය වටහාගෙන නැවත ආනාපානයට ගියෙමි. බොහෝ විට gederදී භාවනා කරන විට හා මෙහිදී භාවනා කරන බොහෝ අවස්ථාවල මට මගේ මියගිය පියාණන් පෙනේ. වරහන් තුල දැනට අවුරුදු 10කට. ඔහු සුදු ඇඳුම් මැදගෙන සිල් රෙද්දක් පොරවාගෙන ඉදිරියේ පසකින් බලා සිටි. ඔහුගේ මුහුණ තැන්පත් ලොකු සතුටක් හෝ දුකක් නොපෙනේ. මුලදී මම මෙයට බය වුණෙමි. එවිට භාවනාව නවතා දෙමි. ළඟදී සිට මම මේ දෙස උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වුණෙමි. එවිට ඔහු අතුරුදහන් වේ. මේ හැම භාවනාවකදීම මාගේ භාවනාවකදීම වාගේ මුලදී සිදුවේ. මේවා සිත් තුළ ඇතිවෙන හා තිබෙන සංස්කාර ධර්ම වියුතයි මම සිතන්නේ. කරුණාවෙන් ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු කොච්චර ලස්සනක් කොච්චර තිබේවා කියලා බැලුවා. මේකක්ම සත්‍ය පදන් ඉදිරිපත් එක දේවල් කියලා හිතාගත්තා. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසීල. තාත්ත විදිහට පේන්න පුළුවන්, අල්ලුක විදිහට මියා විදිහට පේන්න පුළුවන්, දේවදත්ත විදිහට පේන්න පුළුවන්, බුදු විදිහට පේන්න පුළුවන්, අසුචි විදිහට පේන්න පුළුවන්, රත්තරන් විදිහට පේන්න පුළුවන්. ඕකට හිත ගියා කියන්නේ අරමුණ හිත කැඩේ. ඒ ටික තේරෙන්නේ නැත්තම් ඔය පේන දේ ඊන බලාබල විස්තර කරන්න හදනවා කියලා කියන්නේ අර මුරුංග ගහට මුජගත්ත මියට වෙච්ච දේ තමයි මේක වෙන්නකොට මගේ හිත සතියෙන් කැඩෙනවා කියන මේ සරල කාරණා තේරුම් ගත්තොත් පේන මොන දේත් තාමත් සරලයි. නැත්නම් සරල කාරණාට වැඩිය අපිට පේනවාට පේන ආලෝකයේ සුන්දරයි. මේ උමරි කරන අර කාන්තාවකේ තියෙන කරුණකම් තාත්තගේ මොහොනේ තියෙන මොඩේ ඉතින් අපේ ඉතන උංගා විශ්තර සයිට් එකේ මම පණිවිඩයක් කියන්නේ පණිවිඩේ දෙන ඔබ මොඩේ ඔබ මොඩියකෝ කියලා කියන්නේ වෙන මොකක් කියන්නේ ඒක දැනගත්ත දවසේ මුඩි කියලා කියන්නේ ඉන්දියාවේ අගමැති කෙනම මොකද කියන්නේ ඉස්සරලම ඔය ආවද ගියාට දැන් මොඩි කියනවා දෙවියන් දුරු මොඩි ඉතින් කවුරු වුණත් මේවා ඉතලකට එනවා මේ ප්‍රාර්ථනා විශාල තැන් වලට ඇවිල්ලා සම්මිදී ආන්දෝ මල් මාලේ දායි. උරුමින්දදී කාලා වාර්තාව ලියලා. දැන් ඉංග්‍රීසියෙන් ලියලා ට්‍රාන්ස්ලේට් උරුමෙට දානවා. උරුමයෙන් බලන සයිඩ් ගෑනක් තියන. දැන් හොඳයි දැන් හොඳයි කියයි. දැන් හොඳයි කියයි. දැන් හොඳයි. නෑ එන්න එන්න දෙල් කුණු වෙච්ච දෙල් ගෙඩිය වගේ මූණ සවුත් වේ. දැක්කම ඔයස මොනවද කිව්වා ට්‍රාන්ස්ලේට් කිව්වා you are booked down. <laughs> මේ එතන මේ එරිලා ඉන්නේ කියන්නේ කියනවා. භාවනා හරියනවා කියන්නේ තමයි. මොකද මේ ලක්ෂණ හැම දෙයකටම අපි අර්ථකථන දෙන්න හදනවා. ඒ අර්ථකථන ඔක්කොම නෙමෙයි මම පෝෂණය කරන දේවල්. මාන පෝෂණය කරන දේවල්. තෘෂ්ණා පෝෂණය කරන දේවල්. ඉන්සයිකට අවශ්‍ය කරන අර්ථකථන ලබා ගැනීම සඳහා තණ්හාමාන දිට්ඨිය වලට මේ ඕන එකක් මාළ පෙන්නන. මේ what you see that you are. මගේ හිත සුන්දර නම් මුළු ලෝකෙම සුන්දරයි. නරක වෙලා නම් ලෝකෙ නරකයි. ඉතින් අපි කියන්නේ මේ ලෝකෙ නරක වෙච්චින්ද හිත නරකයි. ත්‍රිඥාති කියන්නේ ඒක නෙමෙයි. මේ හිත නරක වෙච්චාම ලෝකෙ නරකයි. හැම වෙලාවෙම භාවනා කරලා ස්වෘති මනසකින් සතුට මනසකින් ඉන දේ බාර ගන්න විදිහට හිටියොත් එහෙම නැත්නම් try to trying to find a reason to be glad under any circumstances කිව්වොත් ලෝකෙ හැම වෙලාවෙම මෛත්‍රිය ඕනම කෙනෙකුට මෛත්‍රිය කරදාගේ පේන්නේ ඔක්කොම හරිම සෞන්දර්යයක් ඒ මොකද හිත එනිසා මිත්‍යා සාගත සූත්‍රයේ සර්වචාන්සේ දේශනා කළා තියෙනවා පරමාහම් භික්ඛවේ මිත්‍යා චේතෝ විමුක්තිමදාමි ඉදපඤ්ඤසුත් පඤ්ඤාස පුගල උත්තරින් අපටි විචන්තස්. රහත් වෙනකන් උත්තරින් අපටි විචන්තස්. යථාභූත ලැබෙන තන් සුන්දර විචට මේ ලෝකේ දිහා බලන්න. මේ ගමනේ තියෙන කටකොහල් නෑ. try to find a love spot. reason to be glad. ඕන කෙනෙක් බලන්න. එනවා මේ ප්‍රශ්නේ පණයන් හදනවා නිකම් මේ හොඳ පැත්ත විතර බලලා ඉන්නවා කියන උන් ජොලියේ ඉන්නවා කියලා නම් මට කියන්නේ. ඒ ඒ කරන එක ජොලියේ. කවුරු මොන ජොලියේ? මේ බුදුහාමුදුර අපිට දීපේක. ඒක තමයි ඔය පොලියන්න පොතේ. පළවෙනිම තේමාව. you must try to find a find a reason to be glad under any circumstance. ඒ නැත්නම් ඕන එකට ජෝක් එකක් ගහන්න නැහැ. අමාරු වේපියන් පැවිද්දන්ට වගේ ඕක කියන්න අමාරු. යෝව ජෝක් කරන්න ගත්තොත් ගෙදර ගෑණි මුට්ටිය වන්න ඔළුවේ. ඌ හරියන්නේ නැහැ උත්තර දෙන්න. පැවිද්ද විදියට අපි බලන මොන ජොලියකද ඉන්නේ කියලා මුට්ටිත් නැහැ ගෑනුත් නැහැ. ඔළුවට වහන්න ගන්න දේකුත් නැහැ. කොයි එකක් සත්‍ය ප්‍රකාශ කරා. එනදී වාරගත්තා. භාවනා කරනකොට මේ එන දේවල් වලට කොච්චර පරක්කු වෙනවද කියලා කොච්චර තත්පර වෙනවද කියලා මේක තේරුම් අරගන්න මේ සතිය කඩන්න ආපු ක්ලේශ මාර සේනාවක් කියලා මොන මොන මොන මායාව පාගනවද ඔක අමතක කරලා අනේකයි කරන්න තියෙන්නේ කියලා තේරුම් ගන්න කොච්චරක්ව දකින්න. ඒ වෙනුවට හිතන්න ඕ වෙනුවට මේ නපුරු දෙයක් දැක්කා. ওই ටිකක් තේරුම් ගන්න. වෙන අනිවාර්යයෙන්ම රිට්‍රීට් එක නැතර කරලා ගිහලා පේනියක් ගන්න. ඒත් කවියක් ලියා ගන්නවා, නූලක් ගැට ගහ ගන්නවා. ඒක ලේචන මේ නරක දෙයක් දැක්කා. මේ භාවනා කරන්න හොඳ නෑ. ඒකට යන්න හොඳ දෙයක් දැක්කන නිසා මගෙන් අහලා නැතර වෙනවා. මේ හැම එකක් නෑ. ඒකට හොඳම පොත. ඔයගොල්ලෝ වැඩි කියවන්නේ සූරංගම සූත්‍රයේ. සූරංගම සූත්‍රය කියන්නේ මහායාන සූත්‍රයක්. අපේ තේරවාදයේ තියෙනවා භාවනා කරනට උපක්ලේශ 10ක් පහළ වෙනවායි කියලා. ඒ භාවනා හරියන ලකුණු වශයෙන් කියන්නේ හැම එකක්ම සතිය ගන්න. ආලෝකය ඕවාස ඥාන පීටි පසද්දි කියලා අපි බලාපොරොත්තු හැමදේම හම්බුණයි කියලා කියන්නේ සතිය ගැන. ඒ බව දන්නවනම් ඉස්සරහට යනවා. දන්නේ නැත්නම් පස්සට. අපේ පොතේ රූප වේදනා සම්බන්ධව උපක්ලේශ 10ක් පෙන්ලා තියෙනවා. ඒ විසුද්ධි මාර්ගය. ඒක හරිය විචිත්‍රයි. ඒ පද ප්‍රදේශයේ බණකට උනා. සූරංගම සූත්‍රයේ හේතු 50ක් පෙන්නනවා. රූප සම්බන්ධව පැටලෙන ඔක්කොම 10ක් තියෙනවා. වේදනා සම්බන්ධ පැටලෙන පුළුවන් 10ක් තියෙනවා. ඒක කියනවා භාවනා කරනදී හම්බෙන යක්ක 50 දෙනෙක් ඉන්නවා. ඒ 50ක් දෙනාම පිළිගන්නයි බලන්න. හැබැයි ඉන්නේ බොහෝම සුන්දර විදියට. ඒකට ඒ ඒගේ දේවාලයට ගිය ගමන් ගමන ගියා. මනින් හරහක්. හැබැයි හරි ලස්සනයි. ඉතින් මම බැලුවා අපේ තේරවාදකත් එකක වර. මේ ඥානස්කන්ධය සංස්කාරස්කන්ධ පිළිබඳව. ඉතින් දැන් සිංහලට දාලා තියෙන කොට සිංහල හරිම අමාරු ඉංග්‍රීසියට වැඩිය. ඉංග්‍රීසිපත 3 distribution කියනවා ගන්න. පැෂනල් ඩික්ලෝදී හම්බුනා කියලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ මේ මේ පොත දිහා බලනකොට මේක හිතන්න තලියක එකක් වෙන්න බෑ. ඒ තියෙන දේවල් අත්දැකලා තියෙන. ඊට පස්සේ මම કોઈ translation එකද කිව්වේ. මම ඔය 3 distribution ගන්න Taiwan translation එක. ඒක නේද හොඳ translation එකක් තියෙනවා. ඒක ඊට වඩා original කියලා මට පොතේ වල තිබුණා. translation දෙකේ ඉච්චර වෙනසක් මම දැක්කේ නෑ. මම භාවනා කරනකොට මේ හරියනවා කියලා අපි හිතන එක චරක් උරචක්‍රමාලා. ඒක තමයි අඳිනවද කියන්නේ. තමන් මාන්නේ විද්‍යාව වඩනවාද කියලා. ඒක පිට කෙනෙක් එක කියනකොට සංසි කියනවා ගුරුවරයා මේකට ඊර්ෂ්‍යා සයිඩ් උම බණි. එයාට ඒක හම්බෙලා නැහැ මට විතරයි හම්බුනේ. එයා ඒක හම්බෙච්ච නිසා ඊර්ෂ්‍යාව නිසා බයි. මම එන්නේ ඉස්සර දවසේ මේ පේමචි ස්වාමීන් වහන්සේ ලියපු පොතක් ඒවල තුන මට. ඒක තමයි උපක්ලේශ තමයි. අවිනාශේ තමන්ගේ ජීවිතේ මේ වගේ වෙච්ච ඔක්කොම ලියලා මම ගුරු ගුරු හම්බුනගේ මම ගුටිනුකා බේරිච්චා. මේවා කියන්න ගිහිල්ලා හැබැයි ඒකට අහන ලොකු මේ මේ වාසියක් වුණා මම දැන් ඒකෙදි හරිම සාර්ථකයි මම කියන්න යනකොට මගේ ඒගොල්ලෝ අහන්නේ මොකද දැන් එපා වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ඕනේ මේවට ස්තුති කරන්න මට සම්මාන පුදන්න මම උටිනෝකා බේරනා බුදුහාමුදුරුවෝ මේවා කියන්න ගිහිල්ලා ඔච්චර භාවනාවේදී ඉතිරි ගමන බලකන්ට මාර්ය ලාභ සත්කාර සම්මාන සිලෝක මාර්ගින් අපි ධර්ම සාකච්ඡාවක් නැත්තම් ගොඩ එන්න බෑ පොත්වල තියෙන නමුත් ඔබ ඒ භාවනා කරනකොට ඔබ එන්නේ නැහැ ආවත් ඒක රහසෙ තියාගෙන ඉන්න කොටයක් අහගෙන මට විතරයි හම්බුනේ අනික කටිට නෑ කියලා. එලි කරන්නේ නෑ. එලි කෙරුවට පස්සේ අවංකව විචින කරන්නේ නැහැ ඉන්න ගුරුවරු හරි බයයි. මේ ශිෂ්‍යෝ නැති වෙයි නැත්නම් භාවනා කළා හරියන බව ලෝකෙට දැනෙන්නේ. ඌව කිව්වොත් විතරනේ. මොකද ලෝකයා ඉන්නේ මැජික් කරන්නේ. අපි අමාරුවේ දාන්නේ ලෝකයා ඉන්නේ. අපි දැනගන්න ඕනේ ඒව ඕනේ. අමාත්‍යම් කියනවා ලුකු වෙච්ච නැති කෙල්ලෙකුට වැඩි ලුකු වෙච්ච කෙල්ලක්. පුරුෂාන්තරයට ගියොත් කුච්ච ගම පුරුෂාන්තරයට යවන්න එපා. කුලගේක නම් අසර ගන්න. කොල්ල එන හැටි යන්න කෙල්ලගේට ගන්න. සම්ස්ථානාචාරවල දැනගන්න ඕනේ. මේ භාවනාව වැඩි විපත් වෙන හදන්නේ. එතකොට පුරුෂාන්තරයට යවන්න එපා. අංගල පිටිපස්සෙන් තියන්න. ඒකල කියන දිගටම භාවනා කරන්න. ඉතින් ගෝලයා ඒක තේරුම් ගත්තේ නැත්නම් එයා හිතනවා මට ඩිමෝෂන් එකක් හම්බුනේ. ඒක කොච්චර කොහොමද කියලා හිතන්න මේ අහිංසකකම් මං කියලා බලන්න දීතුමානිකම. මේ ගමන යනකොට හිතන්න අවුරුදු 2600ක් අපි දක්වා මේ තේරවාදී ගේනකොට ඒ ගුරු ආචාර්ය ප්‍රචාරය මුඛ්‍යමන් වහන්සේලා කොච්චර නිහතමානීව තරක් මේක වැඩි අභියෝග මූර්තිලා තියෙනවා කියලා බලනකොට අපි කවුද කියලා හිතනවා. මන්දෝත්සාහය වෙන්නේ බා මන්දෝත්සාහය වෙන්නේ වෙයි සාමාන්‍ය මොනවාද වැඩි වෙන්නේ. විශේෂයෙන් මන්දෝත්සාහය වෙන්නේ මේ මං කියන දේවල් වලට. මන්දෝත්සාහය වෙන්නේ බා මේ ඔක්කොම අල්ලපනලා තියෙදි මූල කර්මස්ථානේ ජීවත් කියලා බලන්න. මේ ඔක්කොම අල්ලපනලා තියෙදි ඔය දකුණු තරුවේ උතුරු තරුවේ ආලෝකය බලන්නේ කවුරු තරුවගේ මූල කර්මස්ථානියෝ මම ඉඳගෙන ඉන්න බව දැනවද බලන්න. ඒ බලනකොට අතුරු මාර්ග වලට යෑමේ බාධා නැති වෙලා මේක හරියට අපිට මේ ආරක්ෂක යන්ත්‍රයක් වගේ උරගා බැලීම සඳහා ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන උරගලක් වගේ තමන්ගේ ඉරියව්ව හෝ මූල කර්මස්ථාන ඉදිරියපත් වෙනවා ඒක අමතක කළොත් ඒකට මකක්ඥා විමිතේ කල්මේ දනුවම් විදින්නේ බාහනාවේ මූල කර්මස්ථානේ අමතක කිරීමෙන් සාපේට ඒවා තියෙනකොට පුළුවන් තරම් කවාක්‍ය ඒකට කියන්න වෙනවා මේවා දන්නවනම් සැක නැත්නම් ආය මූල කර්මස්ථාන යන්න ඕනේ සැකනම් දන්නේ නැත්නම් මතන ගිහලා ආයෙ ටිකට් එක අලුත් කරගන්න. මෙම්බර්ෂිප් එක අලුත් කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ 9:10 පරයන්කේදී ආස්වාස ප්‍රස්වාස බැලීමට උත්සාහ කළත් සිත එකවර නින්දට වැටුණා. වරහන් තුළ මම පුරුද්දක් ලෙස සිත වර්තමාන මොහොතට ගෙනවිත් භාවනාව ආරම්භ කිරීමට පුරුදු වී සිටිමි. ඉන්ද අවදි වූ පසු අරමුණ නොයටහුණු නිසා නැවත වරක් හිත වර්තමාන මොහොතට ගෙන ඒමට සිදුවෙමි. ටික වේලාවක් මෙලෙස සිටීමේදී අපහසු ගති අඩු වී සිත එක්වරම අරමුණට එල්ලවිය. ඊටාම සියුම් ආස්වාස ප්‍රස්වාස රැලි ඇතිවන සැටි පෙනුනි. ආස්වාසයේ මෙතරම් සියුම් වී ඇති බව මීට පෙර අත්දැක නොතිබුණි. මෙලෙස සියුම් ආස්වාස පවතින අතර එය ඉදිරිපසින් ගොරෝසු ආස්වාස පවතින බවක්ද මෙම ගොරෝසු ආස්වාසයේ කොතරම් වෙහෙස කර දෙයක් කය අපහසුයෙන් හුස්ම ගන්නා බව වැටහුණි. හුස්ම රැල්ල බලෙන් ඇදගත්නා ගතියක් වැටහුණි. මේ හරියට මැෂිමක් හැඩකලා හැඩතලා යාමක් වැනිය. ස්වභාවයෙන් මම ආයාසයෙන් හුස්ම දෙන්නීමක් නොකරනවා. මේ අද දින වාර්තාවට ඇතුළත් කිරීම හොඳයි සිතින් කෙරුවන් සර්. මේක වාක්‍ය දෙකක් තියෙන පොඩ්ඩක් සූත්‍ර කරගත්තොත් ඕක නිර්ණය කරන්න පුළුවන්. නිින්දක් නම් උනේ ඉන්දිකාරීත පාන්නේ තොර වෙලා. නිින්නේ අවදි වෙච්ච ගමන් මූල කර්මස්ථානයේ තියෙනවද නැද්ද කියලා බලන්න කවුද උපදෙස් දුන්නේ. මූල කර්මස්ථානේ නැති බව කිව්වට පස්සේ මම දැන් මෙතෙන්ට ගන්න ඕනේ කියන එක ඉබේ පහළ වෙච්ච හිතවිල්ලක්ද නැත්නම් මම හිතලා මතරගත්ත හිතවිල්ලක්ද කියලා මට දැනගන්න ඕනේ. ඒකට පුළුවන් ඉතුරු ටිකට විග්‍රහය දෙන්න. එනිසා මට මේ පසුලිය වෙකනයි අර ප්‍රශ්නයි සීමේ අයිතිවාසිකම ඉන්නේ. නැත්නම් මේ විසඳ අනුවිසන් උත්තර නැහැ. එතන තමයි කියන්නේ ගැටේ උත්තර. ඉන්දරිය කියන්නේ නින්දෙන් අවදි වෙච්ච ගමන. මූල කර්මත්තාන්න යන්න ඕනේ. මම දැන් මෙතෙන්ට යන්න ඕනේ කියන එක මේ මතක් කිරීම හිතාමතාගත් එකක්ද ඉබේ ඇති වෙච්ච එකක්ද කියන එක මට ගන්න. අනිත් මිල්ලා ඉක්ම අනිත් දවසේ මේකම ආයෙත් ලියන්න නැත්නම් භාවනා කරනකොට බලන්න ඒක නින්දද නැද්ද කියනකොට ඒකෙන් ඒ වාක්‍ය දෙකෙන් අලතැයක තිබිලා තියෙන නින්දත් ඊට ඇඟිලාද කියලා. මේ ඊගාවට තමයි මේ නැවත පාරට දාගන්න හදන ගතිය මම කරපු එකක්ද නැත්නම් ඒකට යන්න ඕනේ කියලා හිතලා ඉබේ පහළ වුණාද කියන එකට අවදි වෙන්න බලන්න ඒක මේ ප්‍රශ්න සූත්‍රය. ගරුණායක ස්වාමීන් වහන්සේ ඊයේ සවස සක්මන් භාවනාවේ යෙදුණෙමි. සිත පාදයන්හි චලනයටම යොමු වී මනා ලෙස අරමුණේ පිහිටා ටික වේලාවක් ගිය පසුව යන්ත්‍රයක් මෙන් ගමන ක්‍රියාත්මක වන බවත් කයෙහි ක්‍රියාත්මක වීමට මගේ සම්බන්ධයක් නොමැති බවක්ද පැහැදිලි වේ. සිත සහ චේතනාව යොදවා ගමන් කිරීමට කළ අරමුණ නිසා එහි චේතනා ශක්තියම ශරීරයේ ශක්තියට ගමනට විහිදෙන බවක් දැනුනේ. චේතනාමය වරහන් තුල විධානයක් ශක්තියක් යොදා ගමන නතර කරන තුරුම සක්මන දිගින් දිගට ගලා යන බව පෙනුනි. චිත්ත ශක්තියම කායික ක්‍රියාකාරීත්වයේ බවට වෙනස් ශක්ති ප්‍රභවයක් වූ බව පෙනී. "වි මම කරන්නෙමි" යන සංකල්පයක් එය මායාවක්. මවාගත් එකක් මිස සත්‍යක්ම සත්‍යම தත්ත්වයේ නොවන බවක්ද අවබෝධ විය. සක්මනේ ස්පර්ශයෙන්ම රාශියක්මනේ ස්පර්ශයන්ම රාශියක් බවට පත්විය. ස්පර්ශයේ යටිපතුලේ දනහිස කකුල දිගේ හිස දක්වාම නොනවති යන ස්පර්ශ රාශියක් මතුවෙන නැතිවෙන මතුවෙන නැතිවෙන වේගයේ සිතින් අල්ලා ගැනීමට නොහැකි තරම් විවිධ වේගවල් බවක් විය. එය කරන්නක් හෝ කරවන්නක් නොවිය. කරවන්නෙක් නොවිය. දැකීම හා දකින්නාද වීම වෙනසක්ම වේගවත් ධාරාවක්ම විය. මෙය කලින් පරයන්කේකදී second and third 1000 pistons working අත්දැකීම වගේම සිදුවීම් වලට වෙනස් වෙන පරිණාමය වන ගලන්නාක් පාලනය කරන්නෙක් නැති සංතති ස්වභාවික වේවිය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්වභාවය දකින්නට මම සක්මන් සක්මනේදී හැකි වූ පළමු අවස්ථාව මෙයයි. සිතෙහි හඳුනා ගැනීමේ ක්‍රියාවට මේ සංසිද්ධිය ග්‍රහණය කිරීමට සම්පූර්ණයෙන්ම දැකීමට නොහැකි බවද තේරුම් ගතිමි. වේගය ඊතරම්ම දැඩිව වෙනස් වන වේගයක් විය. එය කෙරෙහි අවදිමත් අවදිවීමක් මිස මගේ යයි ලෝභයක් හෝ පාලනය කර ගැනීමට නොහැකි ද්වේෂයක් ඇති නොවිය. පුතෙක් අත්දැකීම් වාර්තා කිරීමට මෙයා මෙය ලියා දන්නමි. වහන්සේට නිවන් සුව නිරෝගී දීර්ඝායුෂ ලැබේ. මේකේ මේ අන්ත දෙක සහ මජ්ජි ප්‍රතිපදා කියන පැත්තේ මේ වශයෙන් විශ්ලගත්තු සක්මන් කියලා කියන්නේ ඒකාන්තව චේතනාපූර්වක කරන වැඩක් ඒ තමයි මේ ඉන්නේ. නමුත් ඒක හොඳටම කරගෙන යනකොට ඒකට ඇබ්බැහියෙන් වෙනවා එහෙම නැත්නම් අචේතනික වෙනවා නැත්නම් ආයාසින් ඒකට අර චේතනාව ස්වයංක්‍රීයව සිද්ධ වුණාට චේතනාවක් අවශ්‍යතාවය තියෙනවා. ඒ චේතනාව මමද මම කරන එකට මට වෙන එකක්. එහෙම නැත්නම් සම්පජාන අසම්පජාන කාය සංඛාරයත් සම්පජාන කාය සංඛාරයත් කියලා මේක පුදුජනශී ඉලක්ක. සම්පජානන දැන දැන මම කරනවා. අසම්පජාන කියන්නේ පුරුද්දට වෙනවා. ඒකට කියන කෙලස් වාසනාව. මේ දිහා බලන ඉන්නකොට යම් වෙලාවක මමමයි මේක කරන්න කිව්වොත් එයා නියතගතික වාදයකට වැටෙනවා. එනවා මට පුළුවන් මම කරනවා. මම තමයි මේකේ විධායකයා, මම තමයි මේකේ නිවාදකයා, මම තමයි මේකේ කාර්කයා කියලා හිතෙනවා. ඉතින් සියල්ලම හම්බෙන් සිටිනා කිව්වොත් පාර බහුචික වාදයකට වැටෙනවා. චසුම්පට්ටකට වැටෙනවා. ඉතින් යෝගාවචරය මම මේ කිව්වත් අහු වෙනව නෑ කිව්වත් අහු. මම වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කොයි දේ වුණත් දෙකෙන් එකටවත් හිත කරදර ගන්න නැතුව ගියොත් වැඩෙත් යනවා. මධ්‍යම ප්‍රතිපදාව යනවා. ඒක මේ දෙක කරදරීමක් කරන හුදු ආදයව වලවත ගැනීම අමරාවික්ෂේපවාදයක් නෙවෙයි. මේ හිත මේ දෙකෙන් එකට දාගන්න දඟලනවා. එනේ ඒක ඉබේම කරන එකක් අසම්පජාන කාය සංකාරයක් නෙවෙයි. අනිත් පැත්තෙන් කියන එක එහෙමනම් පරියන්කදී නම් එහෙම වෙන්න පුළුවන් දැන් මෙතන ඇවිදින්නෙක් ඉන්නවා. ඒක සම්පජාන්‍යයට මොකද? සම්පජාන්‍ය වෙලා තියෙන පුරුද්දර කෙල්ල කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මම නොදැනුණත් මමමයි වගේ කියනවා. ඒ දෙකම නැතුව සම්පජාන අසම්පජාන කියන දෙකම නැතුව මේක ආරම්භයෙන් වෙන එකක් මේ ටිකක් කරගෙන යනකොට වෙන එකක්. අන්න ඒක දිහා බලලා කියනකොට මේකෙන් තමල ගන්න මේකෙන් උඩ මේකෙන් තමල ගන්න. උසලා උට ගන්න උසලා උට ගන්න. එකම වාදයකටත් අහුවෙන්නේ නැහැ. එතකොට අපි කිසිම කෙනෙකුට වගවීමක් නැහැ. හැබැයි ඒ පව තියාගෙන ඉන්න මම කරනවා කියනට වැඩි බරපතල පරිපූර්ණ සත්‍යයක් අවශ්‍යයි. මගේ වෙනවා කියලා වෙන්නට හදනට වැඩි පරිපූර්ණ සත්‍යයක් අවශ්‍යයි. වෙන දේවල් මනින්න බෑ වෙලාවේ 100ට 100ක්ම මේකේ දාගෙන ඉන්නකොට තේරෙනවා. වර එක මම කරනවා වගේ පේන. වර එක මට වෙනවා වගේ පේන. කියන්නේ සකච්ඡා කරන අලකලාව සූත්‍රය ගන්නකොට ඒක මවිසින් කරන ලද්දකුත් නෙවෙයි. පිට කෙනෙක් කරන ලද්දකුත් නෙවෙයි. මවිසින් මහ පිට කෙනෙක් විසින් එකතු කරන ලද්දකුත් නෙවෙයි. දෙකෙන් පරිබාහිර දෙයක්ත් මේකට ආසන කාරණාවක් තියෙනවා. ඒක ඕනම කෙනෙකුට ඒකයි ගෑණියෙකුටත් එකයි පිළිමුටත් එකයි භාවනා කරන එකට නැති කරන පිළිට අදාළ හේතුවක් තියෙනවා. ඒ හේතුව තියෙන තාක්කල වැඩි වෙනවා. ඒක හිතාමතා කරන දෙයක්ද නැද්ද කියන එක විනිශ්චයකට යන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක කඩාවැලීමක්. ඒ අරහ තමයි බුදුරජාණන් වහන්සේ නිස්සය නිස්සය බන්තේ නිතරම උදාහරණ මේ පඤ්ඤාපේති කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා වාන්සේ ගොඩ වෙන හැටි කියලා දෙන හැටි නම් ස්වාමීන් වහන්සේ ආශ්චර්යමත් ජනකයි මේක යනකොට ඒකින් අවශ්‍ය කරනවා ඒක යනකොට මේකින් වාසි කරනවා ඒක නිසා මේක මේක නිසා ඒක කියලා එකින් එකට එකින් එකට අවස්ථාවාදී කියලා මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ ගමනේ ගොඩ වෙනවා කොයි එකෙන් ගියාද කියලා බලන්න බෑ කොයි එකකට වග වෙන්නෙත් නැහැ කොයි එකකට තාත්වික ගන්නෙත් නැහැ කොයි එකකින් අසමනීයපත් වෙන්නේ නැහැ ඉතින් ඒක සම්මනීයදී ඔය කටයුත්ත පරියන්කේදී චේතන නැතිකම එදින්දා වෙනකොට 100%ක්ම චේතන නිසා පරියන්කේදී සමාවෙන්න සක්මණේදී මඟට යනකොට මේක ඉබේ කරන තැනට ආවට පස්සේ යෝගාවචරයට පැත්තකට වෙලා ඕටෝ පයිලට් එකෙන් දාලා බලන්න පුළුවන්. විරක විරක මේක මම කරනවා වගේ පේනවා. හරිද? ඒක නිෂේධනය කරලා නෑ මේක ඉබේ වෙන්නේ වගේ පේනවා. මේ එකටවත් ඡන්ද දෙන්නේ. ඔය දෙක මැද තියාගෙන ඉන්නවා කියන එක ඒක හරියට කියනවා නම් මේ මකින් නැත්තරකපත් වෙන්නේ. පහන් දැල්ලක් වගේ කෙලින්ම කිඹුලක කාපු ගමන් මේක හේතු වෙනවා. නතර වෙච්ච ගමන් කෙලින් හිටිනවා. අවිද්‍යාව චීන තාක්ක නලියනවා. අතිමතාන්තර චීන තාක්ක නලියනවා. කිසිම අතිමතාන්තරයක් නැතිවට අහන්දල උඩට හිටියා වගේ කෙලින් උඩට හිටිනවා. එතකොට මම නෑ. අපිට මගේ කියා ගැනීමක් නෑ. හැබැයි පූර්ණ අවදියක් තියෙනවා. ඒකකොට අපිට කියන්න පුළුවන් මේ චිත්තක්ෂණයම ජීවත් වෙනවා. අනික හැම වෙලාවෙම අපි ළඟ තියෙන්නේ ආංශික ජීවත්. මොකක් හරි එක පැත්තක කලින් ඒක ඔප්පු කරන්න රටන. එතන මේක බුරු කරට නතර නබලට බොප්පු කරගන්නේ මුතුන බොප්පු කරගන්නේ මම කාටවත් ඡන්ද දෙන්නේ දෙපාර්ශ්වයේ පිළිබඳව මන්ත්‍යත්ව කල්පනා කරන විශේෂකාරයක් වගේ මැදට වෙලා ඉන්න මිනිස්සු ඒ සිද්ධ වෙන දේ මොනතරම් බරපතල දෙයක් වුණත් මොනතරම් සරල සිව් පුංචි දෙයක් වුණත් යෝගාවචරයේ සඳහා දක්වන මේ සම්‍යක් දෘෂ්ටිය යෝනිසමංස්කාරය බලනකොට අපේ මනසේ බ්‍රේන් සර්කිට් එකේ අනිවාර්යයෙන්ම තියෙන එකට කවමට ආකවත් වැඩගත්තේ නැති කම්පිටිෂන් එකක්. මොකද අපි ඒ තරම් ඔලොමුලයි. ඒ තර්කයට ඔප්පු කරලා දෙන්න, සාධාරණ ඔප්පු කරලා දෙන්න, යුක්ති පස්තලන්ට, හරි වැරදි බලන්න, සාමයේ මොරලි මොරලිස්ටික් කියන නැත්නම් මේ සුචරිතවාදී වෙන්න මම හොඳයි කියන්නේ. මොකක්ද ඔන්නකට ඔන්න ඔප්පු කරගන්නේ. දෙකටම සමාන මට්ටම තියලා නැත කරුවාම ඒ හිත 100ට 100ක්ම වැඩ කරනවා. මුද මනසේ තියෙන හැම නියුරොබික්ස්ම මේ මානසික යාන්ත්‍රණයක් වැඩ කරනවා. මොකද අපි ඔප්පු කරලා නැහැ තාම මේ අඩුවට අවශ්‍ය සාක්කිය එනවා. දුරට බලන්නේ. කිසිම පක්ෂයක් ගන්න ඕනේ. මම කරා කියන්න ඕනේ නැහැ. නොකරයි කියන්න ඕනේ නැහැ. ඒක හරීම මේ ධර්මයේ ගැඹුරක් තියෙන වෙසෙල්ලක් කරනකොට. సౌందර්යකුත් තියෙනවා. මේක කාටදීම පාඩමක ඉස්කෝලේක උගන්වන්නේ නැහැ. කොහොම මේ වාගේ පාඩමක් අවුරුදු 2600 මේ ජර්මනස්සේ ආවද කියන එක ප්‍රශ්න. කොහොමද කියන්නේ මොකද කල්ල කැඳලා වෙන්නත් බෑ. අමල මනුස්සයා මේකට ආදර්ශයක් කියලා පෙන්නන්නත් බෑ. මේ ගමන යනවා. ඒ ඒතෙන්ට කැලිබ්‍රේෂන් එක හරියට මනුස්සයාට ක්ලික් කරනවා මේ. බුදුහාමුදුරු පෙන්නන්නේ මෙන්න මේකයි. හරි සජීවී දෙයක් කාටවත් මේ මෙන්න මේක කරපන් කියලා කලින් දීපු ෆෝමියුලා එකක් පෙන්නන්න බෑ. දෙපැත්ත දකින්න දෙන්න මේ දෙන්න මැද තියෙන කියලා දැනගන්න මේ දෙන්න ඉන්න තක වැරදි කියලා දැනගන්න. ওই දෙක මැද එතන එතන ඇසිබිලේට් කරගන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කලින් දිනක දේශනාවේ සඳහන් කළ පරිදි කාම භව, රූප භව, අරූප භව වල ඉපදීමට හේතු උපාදානයේ භව දැනගතිමි. කවර උපාදානයන් ඒ ඒ භව වල ඉපදීමට හේතු වන්නේදයි කරුණාවෙන් පාදමච්ඡන්ද. ඉතින් රූප ධ්‍යාන වලට ඇති ආශාව. රූප ධ්‍යාන වලට ඇති ආශාව. දැන් කාම ගුණ, කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ තුනටම තුනම එකහා සමාන භවයක් ඇති කරලා දෙනවා. ඉතින් අර සදාචාරවාදියා කියන කාම ලෝකෙට වැඩිය රූප ලෝකෙ හිතන එක නුකුජාකරණයක් හොඳයි කියලා. අරූප ලෝකෙ වෙනවා අනේනිකයිට. ඊටත් වැඩි වෙන අරූප ලෝකෙ කියලා බුදුහාමුදුරුවෝ ඔය තුනේම තියෙන බව. ඒක කියනවා මම කරකෙට රෝදෙක කොතන හිටියොත් හොඳයි කියන්න පුළුවන් තමයි. දෙකේ වට කුඩට යනවා අනෙක් පල්ලයට යනවා. ඉතින් කොහේ හිටියද? බලන වෙලාවෙ නම් උඩමින් එක හොඳයි කියලා. හැබැයි ඌ වැටෙනින් ඉන්නේ දැන්. ඊගාට දු වැටෙන එක. තව පොඩ්ඩකට ඉස්සලා ඉන්න තියෙන එක දැන් වෙන්නේ අඩුයි. නමුත් ඊගා මොහොතේ ඉතින් සමේ මේ චක්‍රේ කොහේ හිටියා අනිබන්නකොට මේ භව චක්‍රේ කඩන්න මේ හැමතැනම ආදිත්‍යයේ මේකේ ෆ්‍රික්ෂන් එක අඩුයි. මේකට වැඩි මේකේ ෆ්‍රික්ෂන් එක අඩුයි. ඒක ඇත්ත. නැත්නම් පොඩි කාලයකට විතරයි ඒක සඳහන් කරන්නේ. අපි මේ නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපි මේ ජීවිතේ ඉඳලා මේ මරණ මොහොතදී ඒක වික්ෂිප්ත නොවි සුගතියකට යන්නේ දානදී කුසල් කරනවා, සීලාදී කුසල් කරනවා. නැත්නම් අපි බණ භාවනාදී කුසල් කරනවා කියලා කියනවා. අපි කියමු හරියනවායි කියලා. අතින කෙනෙක් දැකලා බුදුහාමුදුරු කියන මෙච්චාම මේ කාමයන් යන්නේ අපායට තමයි කියලා. තරහසෙපා. කොච්චර දෙල්ලන් කරුවත් ගෙදර යනවා වගේ තමයි ඒ හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා එන්න ඕනේ ඊගාව ඇසයින්මන්ට් එක දැනගන්න. කෙලින්ම හෙඩ් ඔෆිස් තමයි. අපි හිතමු කොහොම හරි අපි හෙඩ් ඔෆිස් යන්න තු දිවිලෝක ගියයි කියන්නේ. ඉතින් ගිහිල්ලා අපි ඉස්සෙල්ලා ඊගාවත් මේ කවුද කියන්නේ. අපිට ඊගාට හම් වෙන එකේදී අපිට මේ වගේ කරගන්න බැරුව ආයෙ පිස්සු කෙලියෝ. ඊගාව චිත්තගේ මරණ මොහොතේ කවුද කරන්නේ? ගරන්ටි නැත්තේ. යම්කි ඔක්කොම නටන්නේ මේ මේ මේ දැරේ මේ පේන එක ඉවර කරලා ඊගාවේ කල්ලන්න නම් අපිට දෙන්න පුළුවන් ඇෂුරන්ස් එක. සැකයි. මම ඒක සැක කරගන්නවා. මොකද අපි වෙන්නේ ඉන්න එකේ මැරිච්චා ඔයද කී කියලා කියනවා. ඇත්ත බුරු මොනවාද වන්දනේ. ඌ <laughs> කියනවා මෙතෙක් බලපු එක එකත් ඇතුළු හරි තැනකට ගිහින්. මට ඒක විතරම ඇත්ත වෙන්නද කියලා. අපි අහනවා මේ අහවල් අහවල් තින්කම් කරපු අහවල් මිනිහා භාවනා කරන මිනිහ ඔක්කොටම කියන්නේත් නැහැ. ඒකට වැඩ කියනවා එක ඉඳපුවා කියන මං කවදාකවත් දැකලා නැහැ. අපි හිතමු මේක කොහොම හරි දැක් ගහලා ක්‍රේන් එකක් දාලා හරි කොහොම හරි උස්සලා ඊගාවකේ දැම්මයි කියලා. දැන් මේ යන ක්‍රමයේ හැටියට හෙට මොකද වෙන්නේ කියලා. එන්නේ අනිත් දවසේ ඊගාවාත්මේ ලැබලා අපි මොන විදිහේ ජීවිතයක් ගත කරයිද කියලා කොහොම කාටද දෙන්න පුළුවන් සාතිකය. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේ පේන එකට නටනවා. මැරෙන්න හදනවා. අම්මා මැරිලා කොහෙද ගියේ? තාත්තා මැරිලා කොහෙද ගියේ කියලා කාශ්‍යගේ හොඳම විචාරය රුපියල් 2600 දුන්නාම ගිය තැන කියලා. මන්ට මොන විද්‍යාව දුන්න කොයි තියෙන විද්‍යාව. ගතම් එක හම්බ වෙනවා මොන විද්‍යාවද? ඔය භවතුනේ කොතන හිටියද? ඒක නිකන් తాවකාලිකව කැරකෙන මැරික රවුන්ඩ් එක. මේ ඉන්න තැනම සතුට වෙනවා. බුද්ධ ජානක පහළ වෙන්නේ ඉස්සලා කිසිම කෙනෙකුට මේකෙන් කඩා යෑම ඒක රැඩිකල් වාදී ඒක විප්ලවකාරී ඒක නිකන් දෙයන්නාන්සට අයිති වැඩක් ඒක උනසෙන් කරන්න බැරි වැඩක් කියලා. ඒක කල්පනා චක්‍රයට දාගත්තේ නැහැ. ඔබචනන් සඳහන් කර තින කොට්ටපාද සූත්‍රයේදී මේ කාම භවය ඇති කරන මේ ඕලාරි කත්පටිලාවේ ගැන මම ඔබලට ඔක්කොටම හිතන්නවා. මම ඔබලට උගන්වන්නේ මොකටද? අල්ලන්නේ මේ මිනිස්සුක අත්හරින්නේ. උගන්වන්න රූප භවය අල්ලනවා. රූප භවය ගැන මම හොඳටම දන්නවා. මට කියලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. මේක උගන්වන්නේ අල්ලන්න නෙවෙයි කතා කරන්නේ. පස්සේ කතා කරන අරුබ භාවය ලෙසම අරුබ භාවය කරන හොඳටම දන්නවට කියලා දෙන්නත් පුළුවන්. අල්ලන්න නෙමෙයි කියලා දෙන්න කතා ඉන්නයි කියලා දෙන්න කියලා. ඒ හැම දෙයක්ම ඉස්සර කරලා තියෙන්නේ අතහැරීම සඳහා මිස ඉතරකට ආයනෝ ගහනක් ආය. ඉතර වීම සඳහා මිස අල්ලගැනීම සඳහා නෙමෙයි. අල්ලන හැම කෙනාම අහුවෙයි. හරිම අමාරුයි මේ වඩාමුත්දී අල්ලන්න ඕන හොඳට යටාරින්නේ. නමුත් එතෙන් ඊට පස්සේ ඊගා වඩා හොඳදී හොයලා ඒක අල්ලන්න ඕන නඳු නැත්තම් මේ අල්ලගත්ත වඩා හොඳයි අල්ලපු දෙයට තමයි අපි අහුවෙන්නේ. ඒක අල්ලන්න කියන සුකනම් මේ විදිහට අයියෙන් අල්ලන්නත් ඕන එපා වෙනකොට මට ආවිලි පුළුවන් වෙන්න. සටනේදී කඩු අල්ලගන්න. අල්ලන්න ඕනේ සුකනම් මේ වෙන විදිහට. ඉතින් නෝර නෝර අල්ලගත්තොත් මූත් කරනවා. ඒකේ මේ ධර්මයේ අල්ලනවා කියන එක අමාරුයි මොකද මේ භාවනා ලෝකෙ පිස්සු ගෙන්නේ හරි බලන කොටයි අමාරු උන්ට තමානිච්ච වෙන මට කිසිම ප්‍රශ්නයක්. මිනිස්සු ජීහාඩ් කරාට ඒක හොඳටම තේරෙනවා. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. භාවනා කරන කට්ටිය අල්ලන හැටි බලනකොට මහවල බඩපත් වෙන අරක කරගත්ත මේක කරගත්ත කියලා මේ නටනකොට අනිත් මේ මොනව අල්ලගෙනද මේ නටන්නේ? ආ කොච්චර ගමනක් අපට යන්න තියෙනවද කියලා. ඒ ගැඹුරු නොදැන කරන මේ ප්‍රකාශ. ගැඹුරට යන්න හදන කෙනා කවදාකවත් මේ පිටන අපේ හෝ වෙලාවක් වශයෙන් අල්ලගෙන ඒක මහාන්නයකටෝ ආඩම්බරයකට ගන්න අපිට දන්නවා ඒකම කොක්කක් වෙනවා. ඒ නිසා මේ භව හතරේ ඔය ප්‍රධාන තුන. ඔය වගේ සම්දිස්ථාන නෑ. ඔක නිකම් මේ එහෙම යන graph එකක් තියෙනවා. graph යාති දෙකක් තියෙනවනේ මේ columns graph එක smooth නේ columns වල මේ මේ කණු කණුනේ තියෙන්නේ. ඒක නිත්‍ය සංඥාට බරයි මේක smooth curve එකක් තියෙන්නේ. තුම්පලට නම් තුනක් දාලා තියෙනවා. මේකෙන් අරකින් මහා sharp වෙනසක් නැහැ. පොඩි වෙනසයි තියෙන්නේ. අතර කියලා දෙන්න ඕනකට IS තුනකට දාලා ලේසිමකට දාලා කියලා තියෙනවා. එකම curve එකේ තියෙනවා. ගෝබාල දෙන්නා තමයි ඒ විදිහට යනකොට තුලින් ඒ මනසේ යම් කිසි අවබෝධ වීමක් ඒක තේරෙන්නේ අපි යම් වෙලාවක මේ රූපේ රූප කර්මත්තාන්ට සාර්ථකුණයි කියම අපිට ආනපාන හොඳ සාර්ථකුණයි නිවින කම්ම හිටිය ඔක්කොම කෙරුවා ඒක එහෙම වුණාද කියලා සාර්ථක වෙන්නේ ආය කාම ලෝකෙට යන්න ගිහිල්ලා බලනවා භාවනා කරන්න ඉස්සෙල්ලා මම මේ කාම ලෝකෙ දිහා බලපෙ හැටි මේ භාවනාවේ රූපෙට ගිහිල්ලා ඉන්න පුළුවන් බව හිතට වද්දාගෙන තාවකාලික ඉන්න පුළුවන් බව වද්දාගෙන නැවත කාම ලෝකයට ආවට පස්සේ මම කාම වස්තු දිහා කාම වස්තු අතර තියෙන සම්බන්ධතාවය මොන වගේ වෙනසක්ද වෙලා තියෙන්නේ කියන එක Tamanට තේරෙන්න පටන් ගන්නවා නම් එහෙනම් අර රූප ලෝකෙට ගිහිලා ආපු එකේ తాවකාලිකව ලොකු වෙනසක් තියෙනවා රූප ලෝකෙට ගිහිලා ඉතිරි වෙනසක් නැහැ සංසන්දනාත්මකව කාම ලෝකෙට නැවත රිලේට් කරන හැටි පිළිබඳව Tamanට තේරෙන්න පටන් ගන්නවා නිකන් හරියට ශ්‍රීලංකේවල් හදාදා ශ්‍රීලංක කරපු ළමයි ඇත්ත දෙයක් කරලා අම්මා තාත්තා වෙලා ආයෙ ශ්‍රීලංකේවල් දිහා බලනකොට මොකද කියන්නේ පුංචි කාලේ දෙල්ලන් ගෙවල් කරනවා අපි ඔච්චර දන්නේ. ඊළඟට අපි දෙල්ලන් නෙවෙයි දැන් ඉතින් 70 ගෙවල්නේ කරන්නේ. දැන් පොඩි ළමයි දෙල්ලන් ගෙවල් කරනකොට අපි ඒක දිහා බලනවා. අපි එදා වගේ සුන්දරත්වයකින් එදා වගේ කිලීගෙන ඒතා වගේ ඒක ඇලිය ගලී නෑ නේ අපි දන්නා මේ ඔය පොඩි වයසේ කරන සෙල්ලමක් කියලා. අපි කරපු කාලේ එහෙම නෙවෙයි නේද? ඒක මුළු ජීවිතේම නේ. අනේ වගේ කාමේ නොකර ඉන්නව නෙවෙයි ඊට පස්සේ ආයෙත් යන්න ඕනේ. ඊට ඒක දිහා තියෙන දෘෂ්ටි කෝණේ වෙනසක් තියෙනවා. ඒ මොකද එහෙම නැත්නම් ආයෙත් කුකුලකට ගිහිල්ලා අරක වෙරිෆයි කරලා බලන්න ඕනේ. ආයෙත් යන්න ඕනේ කාමේ. එහෙනම් මේ එක ගමනේ non return journey එකක් නැහැ. non return journey කියන්නේ සෝවන් මාර්ගඵලයේ විතරයි. එතකම ඔය ආපහු එතෙන්ට ඇවිල්ලා යන්නේනකොට අපිට මොකක්වත් විශ්කරණයක් දැකීම රිපීට් වෙනවා. ඒ වෙනකොට වෙනකොට වෙනකොට ඊව කෙරේ දක්වන ආකල්පයේ අපිට අර සෙල්ලම් ගියදියා පොඩි දරුවෙක් බලන හැටි, සිංහල දෙල්ලම් ගියදියා තමන්ගේ දරුවෝ සෙල්ලම් කරනකොට අම්ල දත්තල බලන හැටි. එතකොට කියනවා මේක මේ කුමරු කුමරිකාමන්ගේ වාල්කා මාලිගා සෙල්ලම් ලෝකේ කියන්නේ. ලෙපට ළමයි හදන සෙල්ලම් ගෙවල් ටිකක් මේ ලෝකේ කියන්නේ. ඉතින් ඒක හදනකොට ඒ ළමයා ඒ තමන් හදපු මාලිගාව කැඩුවොත් මැරෙන්න අඬනවා. ඒක ඩිසයින් එක නැති කරා. මේ කියලා තාත්තාකින් කරනවා, අම්මාකින් කරනවා, තොතොට කරනවා තමයි. නමුත් සෙල්ලම් කළ ඉවරලා යන්න ඕම පයින් ගහලා ලියන්නේ. තමන් හදපු මාලිගාවට පයින් ගහලා ලියන්නේ. ඒක උඩ ප්‍රශ්නයක්. මේක ප්‍රේම කරන වෙලාවක අවදාරත් තිබ්බොත් ඒ හිම විදියට මේක දිහා බලනවා නම් මේක නිකන් ජෝක් එකක්. එහෙම නැත්නම් මේක හීනයක්. එහෙම නැත්නම් මේක මායාවක්. එහෙම නැත්නම් මේක පිළිකුවක් වශයෙන් දකින්න පුළුවන්. ඒක ලේසිම වැඩේ තමයි ආතතියට. ඒ පිළිබඳව තැවෙන ගතියක් නෙවෙයි. නිකන් කවුරු හදපු චිත්‍රපටයක් බලනවා වගේ බලන්නේ නිකයි තියෙන්නේ. දේශනාවේ ස්පර්ශය ස්පර්ශය නැතිනම් කියලා තමයි ඒ වගේම කිව්ව නිමිති ගන්න බැරි තමයි තීරටි කිලිම මේ අහන ඉඳන ගැනීමට. ආනාපානයේ සිදු කිරීම කිරීමේදී ප්‍රේක්ෂා සහගත එනකොට ඒ වෙලාවේදී යන ප්‍රේක්ෂා සහගත නෙමෙන්නේ. ඒකට රූපය හරහා දෙන නිදර්ශනය තමයි උෂ්ම දියා බලන්නේ. අපි පොළ ආකාරයක් එම සටහනක් බලන්න. බලන්න ගියාට පස්සේ ඒක ඒ සටහන් ආකාර නැති තියෙනවද නැද්ද කියලා තේරුම් ගන්න බැරි තැනකට යනවා. ඒකෝට ස්පර්ශ ස්පර්ශ කරන්නේ. ඒකෝට ආකාර ලිංග සංඛාන නිමිති ආකාර ලිංග ඒ හත උදේශක නම් කිරීම. එසේ ආශාසීතල ප්‍රසවාස උසුමයි. ඒ ලිංග සටහන් තියෙන මේක ඉහළ පහළ යනවා. නිමිති මේක ආශාද කියලා නම් කරන මේක ප්‍රසවාස කියලා නම් කරන මේ ඔක්කොම පටන් ගන්නකොට තියෙනවා. හොඳට බලනකොට මේක තියෙනවා තමයි. ආශාද ප්‍රසවාස වෙන් කරන්න බෑ. ඊට පස්සේ යාම කියනවා හුස්ම නැතරුයි. හුස්ම නැතරුයි වෙන වෙලා තියෙන ආකාර ලිංග නිමිති උද්දේශ ටික බොඳ වෙලා ගිහින්. සඳහන් කරන මේ ආකාර ලිංග නිමිති උද්දේශ මතයෙන් තමයි අපි රූපේ පටික සංඥාවත් නාමේ අධිවචන සම්පස්සයත් ඇති වෙන්නේ පටික සම්පස්සයත්. ඒව නැති වෙනකොට අපිට අර වස්තුව නැති වුණා කියලා තමයි අපිට අපේ සංඥාව අපේ මූලාගාරය. ඒකට ඒ කියන්නේ එතකොට රූප වශයෙන් අපි ආකාශයට ගිහිල්ලා වේදනා වශයෙන් අදුක්කම සුඛයට ගිහිල්ලා සංඥා වශයෙන් සංඥා කරන්න බැරි තැනකට ගිහිල්ලා සංස්කාර වශයෙන් විසංඛාරගත වෙලා විඥාන වශයෙන් මම සා මම නෙවෙයි කියන වෙනස නැති වෙලා. එතකොට පේනවා මේ ලෝකේ ඉන්න ගමන් මේක අත්පිටිය හැක්ක. මේ gediya pitime ජීවත් වෙනවා. ඒකට හැම පැත්තෙම ආසුතු සේවය දාලා බැලුවට උස්ම කියන්න බෑ දැන් මේක. තමන්ගිම නාමකරණය ඇවිල්ලා කියනවා. මේකට තවදුරටත් හුස්ම කියන්න බෑ. හැබැයි මේ හුස්ම කෙරෙන්න උණු කෘත්‍ය සිද්ධ වෙනවා. මට ඒක මම කරනවාද සුබදාසුද මොකක්වත් නැතිනවා. අනිත් වගේ ස්පර්ශ ස්පර්ශ නොකරන තැනකට ඉන්ජෙක්ෂන් එකක් ගහලා හිප්නොටයිස් වෙන්න ඕනෙත් නෑ. ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඇනස්තෙසයිස් කරන්න ඕනෙත් නෑ. නිින්ද කරන්න ඕනෙත් නෑ. යන්න පුළුවන් දැක දැක දැන. ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැත්නම් ඒක ඉන්ද්‍රජාලයක් නෙවෙයි. අත්විඳිය හැක්කක්. මේ ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදයට යන ඉවසල. ගියාට පස්සේ පේනවා මේ පංචස්කන්ධය මේ ජීවිතයේදී ක්ෂය කරනවා. ක්ෂය කරනවා කියලා කියන්නේ ඒක නිකන් මේ අයිස් ටිකක් තිබිලා දිය වෙන්න ඇරලා වාෂ්පීකරණය වුණාට පස්සේ අයිස් කැල නැහැ. වෙච්ච දෙයක් නැහැ. අයිස් කැල දැන් ගල වාෂ්පාවටපත් වෙලා වාතයේ තියෙන පේන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් අයිස් කුට්ටිය නෑනේ. ඒක දිගපළ උසමනින්න බෑනේ. ද්‍රවයක් පැතිර මනින්නත් බෑ. වාෂ්පීකරණය වුණාම විපරිණාමය. විපරිණාමය අයිස් බිස්නස් නෑ. පෙට්‍රල් ටිකක් pH එක තියෙනවා. උලඟකට පිහගෙන යනවා. ඒ නිසා අපි ගන්න පෙට්‍රල් නැතුණයි. පෙට්‍රල් වල මොකුත් වෙන්නේ නැහැ. මේක වාතේ තියෙන. ඊතර ටිකක් තියෙනවා. මනින්න ගන්න පුළුවන් ගැතිය නැති වෙනකොට. අපි කියන්නේ ඒක කියන්නේ ඒක කොමොඩිටි එකක් කරන්න බෑ. නැතුණාට පස්සේ පෙට්‍රල් සම්බන්ධව තිබුණු දුක් කරදර නැතුණා. ඒ වගේ මොකක් කර එකක් අල්ලන්න කියලා. ආශස්වසාර පිම්බිලා කිලිමාලි වම දක්නාලි. ඒක තියෙන්න පුළුවන් සටහන ආකාර ඔක්කොම බලන්න. ඕ මැදත්තේ ගියේ. සියල්ලම දකින්නකොට ආශ්‍රව ප්‍රසවාස බිම්බි මැගීම දෙක එකයි. අපි දක්න බැලුවත් ඇවිද්දත් එකම එකයි. කියලා මේවා ඔක්කොම කියන පොදු ලක්ෂණ නැති. පොදු ලක්ෂණ නැති වෙනකොට පෞද්ගලික ලක්ෂණ නිලීන බහරකට. නැතුණාට පස්සේ අපේ හිත වස්තු නැතුණයි කියලා කියනවා. ගංගානංගව ගිහිල්ලා මුදට කියුණා. ඒ තරඳුරට හොදට දික් කරලා කියන්නේ අර තියෙන ගංගානංගම් කියලා කියන්නේ මුදට යන පොට්ටකට සගේ දැන මේ ගංගානංගම මේක මේකේ තියෙන විරිදී වතුර අර තියෙන කරදී වතුර දී වෙනකන් ඔය කටින් එහාට ගිය ගමන් ඒ ටික තමයි බුදුරජාණන් මෙතන විමුක්තිය කියලා පෙන්නලා දීලා තියෙන තන ගංගානංග වාෂ්පීකරණය කරලා උණු කරලා අයින් කරනවා කියන එක නෙවෙයි. අනන්‍යතාවය නැතිව. වෙන දෙයකින් මේකට හඳුනා ගැනීම නැති කරනවා. ඒක ඒ ඒ ට්‍රික් එක තියෙන්නම සංඥාවිත. ඒක තමයි ගොඩාක් භාවනාවේදී උපක්ලේශ භාෂක මාතුවේ සංඥාව. අල්ලන්න බෑ තරම්ම මායාකාරී. ඒකදී මේ සංඥා විස්තර කරන හැමතැනම ඒ ගුරුවරයා පැවතිලා ඉන්නම ඕනේ කුලයා රැවටෙන. ඉස්සර කරනකොට යම් කෙනෙක් භාවනාදී වර්ධවකට තියෙනවා නම් ඒ වර්ධව ගැනීමදී වැඩි වැරද්ද යන්නේ ගෝලයට නෙවෙයි. උන්වහන්සේලා අනුව ගුරුනාචිත් අහිංසකයි. ඒක ඒක හොඳට මතක තියාගන්න. ගුරුනාචිත් නම ගන්න ඕන කවන්නේ. අපේ සේරිවාණිජ ජාතිකේ නෑ. මණ්ඩපත ජාතකේ කාන්තාරි මැද ජල්සාත්ව කරගෙන මනුපුරුෂයන්වන්සේ අනකොට ජල්සාත්ව යන්නේ රැටනේ. නැවලට විවේක කරනවා. ධාතු නායකයාට නිදැන. එතින් ගැලම යනවා පිටිපස්සේ. දැන් කවුද ධාතු නායකයා වෙන්නේ? පළවෙනි ගැලේ ඉන්නේ ගොනා. you know directions එන්නේ උන් කරකලා හිටපු තැනට එනවා. ඉතිවිත් ඉන්නේ කරගෙන ඉස්සයි ගුරුනාචනේ ගුරුනාචි දන්නවා. අනි ගිහිල්ලා ඉල බලනකොට සම්පූර්ණ එහා පැත්තට යන තුරු ගමන අපවවිලා. අතන මේකේ වතුරක් නැහැ. ගල විනාශ වෙනවා. ගුරුනාචිට මේ පොඩක් නිදි ගියේ. ඊට පස්සේ පිටිපස්සේ ඉන්වන්සර් දොස් කියන්න බෑනේ. ගුරුනාචි හිතලා කරන එක නෙවෙයිනේ. ආන්‍යගේ අද තියෙන භාවනා ලෝකේ. මේ සංඥාවල් වල තියෙන මේ සිව් භාවයේ අවතක්සේරු කරනවා. මේ පේන දේවල් ඇහෙන දේවල් කියලා මිසාර කරන්නේ නැදලා ඒක නැවත නැවත නැවත නැවත පිළිමෙත බලන්නේ නැති දෝෂේ නිසා තමන්ට මැටිච්ච අභ්‍යාසය තමන්ට ඇතිවෙච්ච අත්දැකීම අභියෝග කරන්න බය නිසා අරක උසන්න ගිය ගමන් සුන්දරයි එහෙම ලස්සනයි මේ පරිලෙලා දෙයියෝ කතා කරන්නේ අන්තරේ මතුවලා පරිලෙලා දෙයියෝ කතා කරනවා වගේ තමයි භාවනා ලෝකේ පිස්සු ඩබල් හොඳම පිස්සු තියෙන්නේ මේ අනිවාර්යයෙන්ම පිටකොටවල නැති එක පිස්සු හොඳ එක දෙයක තියෙනවා. හරිම ආසයි කාටද භාවනා කරලා පිස්සෙట్లా ඉන්නව නිවන් දැකලා ඉන්නවා කියව මම ඌටත් පිස්සු කියලා මම දන්නවා. ඒ දෙන්න තියා බලනකොට මම ඉතින් hina වෙනවා මුණු පෙන්නන්න නැතුව. ඉතරන්නේ ඇන්දට පස්සේ. ඔව් කියලා හිතෙනවා. ලස්සන සුන්දර ජීවිතයක් ගත කරන බුදුහාමෝ බාරක් අඳලා දුන්නා. මෙයා අඳිනවා. ඒක ඉස්සාරම තා තමයි යතා තමයි කියන්නේ මෙයා තතත්. ඉතින් කියන කියන පටේ නටනවා. අපි ඉස්කෝලේ යන කාලේ මේ ගේම පටන් ගත්තේ. මේ තැනකට ගියාට පස්සේ කවුරු හරි අයියා වෙන හැටි බලනවා. ගුරු ගරු ගරු වෙන තැන කමතකට යන්න, මලගෙදරකට යන්න කොහෙද ගිය ගමන් මේ හිටපු ගමන් ආපු කලාපරේ ටක් ගාලා අයියා වෙනවා. පැත්තකට බලහන් ඉන්නනේ අන්න ගරුවා, අන්න අයියා. ඕක එන්නේ තම කට්ටිය අපි හතර පහ දෙනෙක් ඉන්නවා ගිය ගමන් අපි පැත්ත කරලා වුණා. ඉතින් ඔය තියෙන කොතනද දෙලකට තමයි පාලා. ගේම දිහා බලන්න. යුනිවර්සිටි එකට ගියා. මේ දහපතුරාරෙන් ආව බැචාලා ටික එකතු වුණාට පස්සේ ඒ බොහෝම ලස්සනට පේනවා. හොඳ බැචලර් සිලෙක්ට් කරා. මේ දැක්කද? ඉතින් ඒක එක් නැගිටලා අnder පානවා. ජීවිත බලයෙන්ම වෙනවා. ඉගෙන ගත්තේ නැති මෙලෙච්චන් අතරත් ඔච්චරයි. ඉගෙන ගත්තේ මේ අnder ග්‍රැජුවේට් සුත් ඉච්චරයි. පෝස්ට් ග්‍රැජුවේට් ඉහළට යන්න යනවා අන්තිම බයන. ඉතින් ඒක දිහා බලනකොට මේ අයියා වෙලදී ඕකම තමයි මේ සංඥාවි තියෙන්නේ. මුන්නව හරි ගහේ ගහන් කංගේ ගහගෙන පිටුවලා පඬොත් මේ හොදලා කල්ලාගෙන කතන්දර ගොතන පැබ්ලිකේට් කරනවා ඊට පස්සේ හීන ලෝකෙ ජීවත් ඒක දන්නවනම් මේක හීන ලෝකයක් කියලා ඇත්තම දුයි ඇති වෙනකොට ඒක ඇත්තම අහිංසකයි ඒක කවුරු චිත්‍ර කරන්නේ ඒ හිනාවෙන්ද හොඳ නැහැ හිනා යන්නේ ඒකට කිව්ව මොකද කරන්නේ කියලා මට තේරෙන්නේ හිනා යනවා ඒක ඒක දන්නකොට පොඩි කාලේ ඉඳලා ඒ ඉවට හිනා වෙලා පොතේල වෘතිලා hina යනවා. මම භාවනාවේදී යසෝවිසෝවාලොත් මම පිළිගෙන යනකොට ඔක්කොම මේ මේ සංඥාව රූපෙන් වේදනාවෙන් අයින් කරන්න බෑ. ඒක අපේ මනසෙන් දාගත්ත ලේබල් නේ. මේ සියල්ලම සිදු වෙන්නේ මේට්‍රික්ස් එක. උගන්නන්න බැරිද? අපි ලීනියර් සිස්ටම් එකට දාලා මේ රූපේ මේ වේදනාව එහෙම කියපට ඒවා ඩිපාර්ට්මන්ටලයිස් කරන්න බෑ. ඒක මේ අර ආධුනිකයට උගන්නන්න ඕන අපිට මොඩල්ස් හදලා දෙන්නවාට. ඒ පහම එකට තියෙන මේට්‍රික්ස් එකක් වැඩ කරන්නේ. ඒ නිසා මේ ලීනියර් සිස්ටම් එකේ කවදා දහනවා ලන්න බෑ. අධ්‍යාපනක මේ ලීනියර්නේ. ඉත දකුණට අකුලීන ක්‍රමයක් නෑ. අපිට තියෙන ඕකේ කොහෙද මේ මැට්‍රික්ස් එක? ඥානත් ඒකයි කියන්නේ මේක අනිර්වචනීය. කවදාකවත් මේක කියන්න බෑ. ඒ යාට තියෙන ස්ට්‍රෑන්ඩ් එක අල්ලගෙන ඒක විතරක් කියන්නේ. වැඩි යනකොට වෙන්නේ ඔක්කොම අපිට සිතිවිලි නෙවෙයි එන්නේ මේ නමුඹ උඩ තියෙන නායක වෙන ඒ වගේ ඒ වගේ ඒ වගේ සිතිවිලි තමයි මේ එතනට පේන්නේ. මමත්වයේ කියන එකට තර්ජනයක් වෙන නිසා සංසිතන මමත්ව රැක ගැනීම සඳහා ඉතිරි පහළ තරුණ දැනගන්න තමයි මමත්ව කොතරම් දුරට මේ පැත්ත උත්තර හීනමානයටත් එන කට්ටිය ඉන්නවා දැනගන්න දැනගන්න හීනමානයට වැටිලා ඒ කියන්නේ හැම කෙනාම අතිමානයට යනවා කියලා න්‍යායක් නැහැ සත්‍ය වැඩි වෙනකොට හිණමාට වැටලි වෙලා මේ හුඟතනේ සත්‍ය දැක්කන කම නිසා භාවනා කරලා තමයි ඇත්ත පේනවා. පේනට යාට භාවනා දිගට කරගෙන යන්න ආත්ම ශක්තිය එන්නේ නැහැ. උත්තරචි නාට්‍යත් වැඩි වෙලා යන එක. නැත්නම් කුඹරේක උලම් බයින කට්ටියක් තියෙනවා. ඒ බුදුන්සේ සඳහන් කරන්නේ ඒකට බුද්ධ දේශනා කියන එකක් නෙවෙයි බලනකොට පේන එකක්. බහන අල්ලන්නේ මධ්‍යම පාන්තිකයට විතරයි. උගා කෙහෙලෙන එකනටත් බෑ උගා පහලින එකනටත් බෑ. මොකද එයා හීනමානී හෝ අධිමානී අනවන් නියුත්‍රම තමයි. ඉන්ෆීරියොරිටි කොම්ප්ලෙක්ස් සුපීරියොරිටි කොම්ප්ලෙක්ස් ආර බලන කරන්නේ. කරපු ගමන් කොම්ප්ලෙක්ස් එක වැඩි වෙනවා. බයිපෝලා හෝ සිසොෆෙනික් යන කට්ටියට සාමාන්‍ය මෙන්ටල් හෙල්ත් එකක් තියෙන්න ඕනේ. ඉතින් එහාට මෙහාට යනකොට තඩමාරු කරගන්න. අල්ලගෙන මැදින් කියාගෙන ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම පුම්බනවම නෙවෙයි. මොකක් කියලාද රිෆ්ලෙක්ට් කරනවා. රිෆ්ලෙක්ට් කරනවා මම අර වැඩේ කරන්නේ නැහැ නේ මේක දැනගෙන හිටියා. මොන තරම් මොඩ කර්මම් කරලා තියෙනවද කියලා. ඒකට ආත්ම නිෂේධනය සිද්ධ වෙනවා. ඒ දෙකම අනාත්මයේ ලක්ෂණ. මොකද මම නෙවෙයි මේ. මට පාන්නේ කරන්න බැරි කමයි මේ පේන්නේ. ආ ඒ වෙනුවට නෑ නෑ මේක ජස්ටිෆයි කරලා මේ අධිමානයට වැටලා ඊනමානට වැටලා කියන මාන්නෙම කප කප ගන්න ගෙඩි පිටින් විසිකරන තියෙන එකවද කි වැඩ කරන්නේ පෙන්නන්නේ මේ හිතවිලි කියලා පෙනීලිය හිතවිලි ක්‍රියාකාරකමෙන් පෙන්නනවා. මේකට ආන්න වට්ටු කරන්න. බ්‍රේක් නෑ මට ඉන් ප්‍රകൃතිය. කනගාටු වෙන දේ නේද ප්‍රകൃතිය. ඒවයි කෙලස් වාසන. මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් මේක මම කරපු දෙයක් නෙවෙයි. හිතෙන්නේ නම් මම කරන දෙයක් කියලා. බලන්න ඉන්න පුළුවන් නම් දැක්කට කියන්නේ දැක්කට නොදැක්ක වගේ හිටපන්. උන්නට නෑ වගේ හිටපන්. කතා කරන්න ඕන කතා කරලා වගේ හිටපන්. ඒ බුදුසසුනේ ඒක ඒ වෙලාවට ඕක මතක් වෙන්නේ. අර කරන කොම් වැරදි ඔක්කොටම අයිතිවාසිකම් දීගෙන උපෙන් දහස් කියන ගලන මේ අනුගේ දරුවෝ. අනේ මගේ රත්තරන් පුතේ කියන්නේ. ගෙදර ගෑණි නානවා පුතේටලා ඉඳගෙන මේ මොකද දන්නවනම් ආගිත දරුවා කියලා. අතරමහිනා තමයි තියෙන්නේ. අපි ගෙදරක ඉඳලා භාවනා නොකර ඉන්නවනම් ඕක කොච්චර වෙනවද කවදා දුක් කිපින්නේ දන්නේ මොකද්ද වෙන්නේ කියලා දැන් අපි දන්න නිසා ඒක හොඳ නැති ටික වෙනම කතාවක්. අඩු ගානේ අපි දන්නවා ට්‍රේස් කරන්න පුළුවන්. නන්දල්පන්ට අන් ප්‍රීමෙඩිටේටඩ් නැතු මේක බලනවා කියන්නේ තථාගත බලමක් තියෙන්න බෑ. නිවන් දකින්න ඉස්සෙල්ලම මේක. නිවන් දකින්න ඉස්සෙල්ලා එහෙම බලමක් තියෙන්න ඕනේ. ඒකට කියන්නේ එහෙම ගුණය. හැබැයි හරි ජොලියේ දෘෂ්ටි කෝණ. එයාමාට ඉම්පෝස් කරන්න අමාරුයි. සමාජයේ සෙල්ලකාරයන් ගන්න. සමත කර්මයේදී කහුවෙන්නේ. ප්‍රශ්නාටම උල්මිච්ච මිනිස්සයාට නිවන් දකින්න ඕන ඊට වඩා. ඔය ඇතිනේ. කේල් ගන්නද සතා පොල් ගන්නද යන්නේ කියලා යනකොටම තේරෙනවා ඊට පස්සේ බලන්න. නිවන් දකින්න ඒක සංස්කාරයක් කියලා හිතන. පැමිණි දුක් බලක් ගන්න හදනවා කියලා කියන්නේ උපමිච්ච සපක් ගන්න හදනවා කියන දෙකම එකමනේ. අල්ලන්න පුළුවන් පොයින්ට් එක. පිට පැමිණිච්චි Tamanට කියන මේ මිනිස්සෙක් ඇවිල්ලා කියනවා භාවනා කරනවා අනේ මට මේ උදව් කරන්න කියලා. ඒක බලක් ගන්න හදන්න යන්න එපා. ඒක යටයි තිබුණේ මටයි තිබුණේ වෙච්ච දේ කරන්න. මේ ඉල්ලලාගත්තේ නෙවෙයි. ඒකට මේ භාවනා කරනකොට ෆෑන් එකක් කරගෙන උලංග ගන්න පටන් ගත්තොත් තියෙන්නේ ඕනේ නැති වැඩේ. භාවනා කරන භාවනා කරපන් ඒ ඕනේ නැතිව කරන්නේ නැත්නම් තව වෙතපෙමිච්ච එක ප්‍රතික්ෂේප කරන්න. මේ දෙකේම සංස්කරණයක් වෙනවා. මේ දෙකේම පැහැය වෙනවා. කවුරුද ඇවිල්ලා ඉල්ලුවනම් මොනවද පුළුවන් නම් කරන්න. ඒ අපි දන්නේ නැහැ කියන්නේ කරන්නේ කවුරුද ඇවිල්ලා. අයියෝ යස් උපරිමයෙන් කරන්න බෑ නම් කියනවා නිසම වෙන්නේ. අනේ මේ දෙකේම මේ හිතවිල්ලක් කියලා ප්‍රතික්ෂේප කරන්නේ. මට ආපු නැති මේ සංකාර උපේක්ඛාව අරක වරෙන් මේක වරෙන් කියලා ඉල්ලුවා. දෙකීම තියෙන්නේ තියෙන දේ තියෙන හැටියට පිළිගන්නේ නැතුව අබුකම් කබල හැඩ කරන්න හදනවා. ඒක පුත්කලික දැනෙක මානව මනසේ හැටි කියලා හිතාගන්න එකයි තියෙන්නේ. මට උට උත්තර බඳින්න බෑ. මම වල කියන්නේ තමයි මන මනස. මනුස්සයක මනස මේ හැටි ඒ නිසා මේ අපි ඉන්න සමාජයේ හිතන්නේ. කවුරු වැරද්දක් කළොත් මම වල කියන්නේ. මොකද මානව මනස. අපිට කියන්නේ අවුරුදු වැරද්දක් කළොත් එන බබා ඕන බබුලක් කරන්නේ. අර ඒ වෙලෙත් මට පේන්න හම්බුනේ අපි සංසාර සම්බන්ධයක් තියෙනවා. යමක් කළ හැකි නම් නේද බෑ ඒ අවශ්‍යතාවය මතුවෙනවා නම් කරන්න ඕනේ කියලා දැන් එකයි කියන්නේ. ඒ නිසා අපි දරුවෙකුට කාටරි කරදරයක් ආවා. ඒකෙන් මගේ තමයි ඒක ආයේ. ඒ අපි අපි ඔක්කොටම එකම මනස. සමින්නාන්දේ කියනවා මේ උසාවි බතික යනකොට ගිහි කාලෙ වෙන්න. තම්බි මිනිසෙට ඒ වාඩි වෙලා වාඩි වෙලා දැන් මිනිසයා මේ බුදුහාමුදුරුවෝ ගැන බුද්ධහමන කතා කරනවා. කේමන්සාරි බෝසත්දාන්ත වань කදී පානේ. ඒකවල මෙහිමයි මේ බුදුහාමරගේ ධර්ම මේක මෙහිමයි මෙහිමයි කියනකොට අරූ කියනවලු ඒ ඔක්කොම ශරියයි යන්නේ. ජීවිතත් ඇවිල්ලා අපි ගුරුන්නාසි අපි මැෂිනරි අපි ඔය ඔක්කොම එකයි. අපි ආදහන්නේ දේවදත්ත. ඒ බුදුහාමරෝ දාන මැෂිනරි. ඒක ධම්මිවන සිතරක් කරවයි කියලා අපිට දොස් කියන්නේ මේ මැෂිනා. සහෝදරයන් හැම එකක් බාර අරගෙන ඉන්න කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ උට වෙනම උසාවියක් කියලා උට දඬුවම් කරන්න ඕනේ නැහැ. මේ මේ මනසෙමයි ඔක්කොම යන්නේ. අපිට ඒව අහන්න ලැබෙන්නේ අපිත් ඒකට සම්බන්ධ නිසා. අපේම කෙනෙක්ගේ උනත් අපිට අහන්න හම්බෙන්නේ සම්බන්ධුනේ නැත්තම් ඒක නැති නෑදකමක් ඉවරයි. ඒ නිසා මේ සිදුවෙන සිද්ධිය මේ gediya පිටින්ම ගන්න මොනම දෙයක්වත් අහුකම් කපන්න නැතුනේ තරමට අලුතෙන් කන්වර්ස් වෙනවා. පිටින්ම ගන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවන්ට දෙන ආශිර්වාදේ. ඔබට මේක කරන්න පුළුවන් කරපන්. පිළියම් දෙන්න එපා. බහුවචනේ කතා කරන්න එපා ඒක වචනේ කතා කරන්න. අපි ගාගන්න බෑ. එහෙනම් අස්සේ පැයතුලම පැයතුලම ඇති වෙන සිතිවිලි දිහා බලන්න කියත් ඒ පැය සාර්ථක. ඒක නිවන. ඒක තමයි නිවන කියන්නේ. කිසිම පශ්චාත්තාපයක් නැහැ. ගංගාන ගඟ දිහා බලන උගේ අසුචි පාර වෙනවා. මල් පිළි ගන්නවා. මට මොකෝ ගංගේ නෑනේ. දෙමිල නැත්තම් ඉච්චනයි. ඉන්න බැරි නේ අපි නලියන්නේ මේ මම නලියන්නේ. ගාය කඩියයි. ඔව් කඩියයි. විඥාන ස්වභාවයෙන් කෙලෙස් ඒකද කෙලෙසනවා කියන්නේ මේ අවනාකුල ප්‍රවාහය ආකුල කරන කෙලෙස් ඒක ඉතින් මේක මායාවේ වැඩේ මම මොකටද ඒකට මේ අසං කරන්නේ මම මොකටද ඒකට මේ යෝජනා ඉදිරි කරන්නේ හැටි සංසාර කියන්නේ හැටි ඉතින් මැරිච්ච දවසේ කිසිම දවසේ අනේ එන ටටා එතෙන්ට එනකන් සර්වඥාන්සේ අවුරුදු 45ක් එක එක මිනිස්සු නිවන් දකින්න ගව් ගණන් පයින් ගියානේ සරි තුනේ තු අවුරුදු 45 බලනකොට ඒක දුකක් වගේ නෙපේ පැය 18ක් සතිය හැමදාසෙත් මාදී හැමදාස් තියෙන්නේ අවුරුදු 45 ජර්මනිය මේ දවස්වල සුමානකට පැය 35 වෙනවා ඒගොල්ලෝ ඒක තමයි චන්දර දෙන්නේ වර්කින් අවර්ස් ගන්න අඩු වෙන්න තියෙන ජර්මනිය ඒගොල්ලෝ හිතනවා අනික කරේ පිටු ගලවම හරි පොහොසත් කියලා ඒතර බුදුහාමුදුරුවෝ අනිත් දුක සිඳිලා තියෙන දවස් 18ක් කරගෙන ඕ ටයිම් එක ක්ලීම් කරලා නැහැ බටත් නැහැ මොකක් කරන්නේ ඒ ඉවි පැමිණි දුක ඒක කරගෙන ගියා ඒ කවුරුත් ඔගේ හලකන උත්තර පුරුෂයෙක් කියලා කරන්න බෑ ඒ මම මාගේ කියාගෙන ගාගත්තම වැඩේ කරන්න බෑ. කාටත් වගේ හම්බෙච්ච දෙයක් කරගෙන යනකොට ඒක අපි ලොකු සංස්කෘතියකට මිනිස්සු යාව තේරුම් ගන්න නැත්නම් දෙවියෝ තේරුම් ගන්නවා බ්‍රහ්මයෝ. උතුම් විචාර කාර්යක්‍රම මේ මිනිස්සයා මේ මොන ලබන්නේ මේ කරන්නේ? දරා ගන්න බැරිලු දෙවියන් මාස බ්‍රහ්මයට දරා ගන්න බැරිලු. යාර පේන මිනිස්සු මිනිස්සු ගලකන්නේ නැහැ කියලා. යේසුස් වහන්සේගේ චරිතය අරගෙන බලන්න කවුරක්වත් තේරුම් ගන්න බැරිලු. දුමාකාර මේ දුමාකාර ආදර්ශ චරිතයක් ගත කරලා ඒ අනුගමනය කරන කට්ටිය කරන පිස්සු කෙලින් දිහා බලනකොට බෞද්ධයත් එහෙම තමයි. බුදුහාමුදුර කරන දේ එනේ කරන්නේ. ලෝකෙ ඉතිටි යන්න පුළුවන් කියලා බුදුහාමුදුර කිව්වා. ඒ ශාස්ත්‍ර කියා ගන්න බැන්නේ ඒක දෙයයන් අතර බලන්න. මොනක උඹලට මං ඉන්න තැනට එන්න පුළුවන්. කරන තියෙන්නේ ඔක්කොම තරිපන්. අහිංසක වෙයන්. සියලු ශක්තියින් ඉන්න පටන් ගන්නවා. ඉතින් හිතුවේ කියන මොකද්ද? යාර thought without a think කියන කොට කියලා තියෙනවා. ඉතින් මම තව කතා කරනවා. අරුණක් එක්ක අපි ඉපදුනේ නෑ අරුණක් එක්ක අපි මැරෙන්නේ. මොන මේ අදිසි යන ගමන දැන් අපි ওই රෙද්දක පතරමක් කපනකොට 60 කපනකොට පතරම ඇඳ ගන්නවනේ. පතරම කියලා නේද කියන්නේ. ඇඳලා පස්සේ පතරම බලනවා. ඇඳගත්ත කපගෙන මම ගත්තට පස්සේ සර්වේ කෙනෙක් කරන එක මයින්ඩ් කියලා බෙන්ච්මාර්ක් එකක් ගන්නවා. බෙන්ච්මාර්ක් එකේ මැප් එකේ නෑ. බෙන්ච්මාර්ක් එකේ බ්ලූප්‍රින්ට් එක විතරයි. අපි බෙන්ච්මාර්ක් එක නෙමෙයි බලන්නේ. තියෙන මැප් එක අල්ලලා නෑ. මොකක් කරන්නේ බෙන්ච්මාර්ක් එක විතරයි අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා අපිට මේ මේ වැඩේ දීපු ටූල් එකට අහුවෙලා තියෙනවා. ඒක නරඹන ගැන කතා කරනවා. ඒක අනිවාර්යයෙන්ම ගෙවෙන්න ඕනේ. ඊට පස්සේ ආය අරමුණ තිය ඕන තාක්කල් වැඩ අරමුණ දෙක විලි කරන්නේ. ඒකට වැඩ ගත්තා. ආයෙත් නැතහැරියා. එහෙම මම ඉස්සරතර ප්‍රකාශයේදී මම අරසාව සඳහා කිව්වේ මේ හිතවිලි ආවා. මේ හිතවිලි දෙවේ මගේ මූල කර්මස්ථානේ. මූල කර්මස්ථාන වෙනවා නම් මම හිතවිලි ඉන්න බව දන්නවනේ. සැක නැතිනම්, බය නැතිනම්, අනිශ්චිතතාවය නැතිනම් යන්න එපා මූල කර්ම. සැක නම්, බය නම්, අනිශ්චිත නම් විතර මූල කර්මස්ථාන කියලා විප්‍රයයි. හරි ලස්සනදී ගුරුම ස්වාමීන් වහන්සේලා කියලා දෙනවා. අහෙන්නේ ඒක අපිට. මොකද අපේ හිත වෙන කොහෙදනේ අපි මූල කර්මත්තාන්ට සදාතනික කටනකම තියෙන තියෙන්නේ. මූල කර්මත්තනේ බෙන්ච්මාර්ක් එකක් විතර. රෙෆරන්ස් පොයින්ට් එකක් විතර. බුදු නිමිත්තක් විතර. වැඩි වුණාට පස්සේ වෙන්නත් උන්නේ ඇලයින්මන්ට් එක ගන්නකන් ඒක හරි වැදගත්. ඇලයින්මන්ට් එක ගත්තට පස්සේ ඒක තියෙන ප්‍රවේශමෙන් උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ දේශනාවේ සඳහන් කර දෙන්නේ අනුකූප සික්ඛා අනුකූප කිරියා අනුකූප ප්‍රතිපදා. බුදුන්සේ සඳහන් කරන ඊටිවිලි කියන්නේ නාම ධර්ම පටන් ගන්න කියන්නේ රූපේ. රූපෙන් අවබෝධ කරගෙන හිත යම් ප්‍රමාණයක සතිය සමාධිය වීර්ය ශ්‍රද්ධාව ඇතිනම් ඒ හිතින් පුළුවන් නාම ධර්ම ටකන්න. එහෙම ගුණ ධර්ම නැති හිතකින් නාම ධර්ම බලන්න ගියාට ඒ අවශ්‍ය කරන ගැම්ම නැහෙනි අවශ්‍ය කරන එකලස නැති නිසා ඒ හිතිවිලි දිහා බලලා මොන විනිශ්චය ගත්තත් කෙලෙසිට මම හිතේ බලන්නේ. මනස නික්ලේශී කරගන්න ඉස්සලාම පුරගලේ රූපේ ගාලා බලන්න කියන එක තමයි මහසිසයට ඒකට වෙනම බණක් කියලා තියෙන ඇයි බුදුරජාණන්සේ ඉස්ලාම් මේ කායන පස්සම කිව්වේ. ඇයි මේ බුදුරජාණන්සේ විශේෂයෙන් පරිපාලන සූත්‍රය යනකොට අනුපිළිවෙල කඩා ගන්න එපයි කියලා කිව්වේ. මෙහෙම එකක් තමයි මේකට එක්සෙප්ෂන් එකක් තියෙනවා. අපි මේ සංසාරගත සත්‍ය වෙන අපි ගියාත්ම හොඳට වඩනලද රූප කර්මස්ථානයේ සහිත කෙනෙක් නම් ඒ කියන්නේ අපි ළඟ සහජයෙන්ම ලැබිච්ච ಗುಣධර්ම තියෙනවනම් හිතවිලි ඒව දිහා බලන්න මාතෘකාවට හරියන්න පුළුවන්. නමුත් පොදුවේ කට්ටියකට ඒක කියනකොට පරිස්සම්. ඉතිරිදියා බලනවා කියන එක වැරදි කියන්න බෑ. ඒක මොකද බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. සතිපට්ඨාන හතර කායන පස්සන, වේදන පස්සන, චිත්තාන පස්සන, ධම්මාන පස්සන. ඔය හතරෙම සෝවන් වෙන්න පුළුවන්. කියලා කියනවා නමුත් රහත් වෙන්න හතර නැති. ලකේතර හතරම හන්දියක. විහිං යන වාහන සහ එහිං යන වාහන තියෙන නිසා හැම පැත්තෙම යන වාහන තියෙන නිසා හන්දිය හතර මැද හන්දිය මැද දූවිලි තියෙන විදියක් නැහැ. රහත් හිතේ ඒ වගේ. එහෙන් එනකොට තුවිලි පීගෙන යනවා මෙහෙන් එනකොට තුවිලි පීගෙන යනවා ඒකට මැද තුවිලි හිටින්නේ ඒ වගේ ඒකට හතර සත්පත්තානේ ඕනේ මොසෝවාණිය සඳහන් ඇති හැබැයි මේකෙන් අදහස් වෙන්නේ මේ කර මේ චිත්තානුපස්සනාව නැත්නම් හිතිල බලලා දිනු වෙච්ච කෙනෙක් නැහැ කියන්න බෑ ඉන්නවා එයා ගෙනින්න ලද වාසනාවක් කියලා අවසම්පatti තියෙනවා උපනිෂද් සම්පatti තියෙනවා හරියයි ඒක ඔය අනාලිය හම්තුරන්ගේ සත්‍යපට්ඨාන ප්‍රති ඒ සංකේ පොයින්ට් එක මතු කරලා බලන්න නමුත් ඔක්කොටම පොදුයි කියන්නේ යන්න එපා. පොදුයි කියන්නේ තියෙන ලේසිම වැඩි කායන වශයෙන් පටන් ගන්න. අර පෙර වාසනාට උපනිශ්චිතින කායන වශයෙන් ඉක්මනට අහුවෙන්නේ කියලා. ඊට පස්සේ අනිතෝර යන්න. එචා මේක පොදුයි කියන්න බෑ. එක්කෙනෙක්ගේ විමසලා බලලා ගොඩක් කල් ඇසුරු කරලා සමාජලාට එයාට එහෙම දෙයක් රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙයි. එහෙම නැතුව මේ පොදු සමීකරණයක් විදිහට පිළිසකට කියන්නම හරි පරිසම් වෙන එක හොඳයි කියන තමයි මහන්සි සයිඩ් කියලා තියෙන්නේ. ඒක ඇත්තටම අපිට ලැබුණා ඒක අවස්ථාවක හරිදී මේකයි කරන්නේ. මම දෙන්න දුසිම කළා ඉස්තුවා. ඒක තමයි ඒක පුළුවන් තමයි අර ගා පුරුදු කරලා තියෙනකොට පුළුවන්. අර මොකවත් කරන්න කැමති නැති ට්‍රිට් එකට යන්න කැමති නැති ඉඳගෙන ඉන්න කැමති නැති නිකුත් නම් මේ වැඩේ කරන්න. නේද? ඒගොල්ලෝ තරි කැමති ඒ ක්‍රමෙ හිටාද. පළවෙනි වැඩියට නැතුව කෙලිම දෙවෙනි එකට පයින් තිබ්බා මේ දින. ඒක දුලියක් තියෙනවා. ඉතින් යම් සීකුත් වෙනවා. දෙල්ලක්කාර කට්ටිය හරි කැමති මේ වෙනද මිනිස්සු බහින ඉවරෙන් පණින් නැතුව කන්දේ ගෑල කෙලිම වතුර පයින්. තොට තොටින් බහලා යන්නේ නැතුව තොට කියන්නේ ක්‍රමින් බහලා යන එකක්. ඒක නයින් කරන්නේ වයින් කරන්න අපිට අයි කියන්නේ මොකද සර්වචනාංශගේ දේශනා විලාස බලනකොට ඒක ඒවට කම්බිනේෂන් තියෙන හැබැයි ඒක පොදුයි කියන්න බෑ. ඔක්කොටම කියන්න බෑ. කියනකොට හැබැයි ඒ කියන එක නම් බලාපොරොත්තු වෙන්න නැත්නම් ඔක්කොම පුළුවන් කරන විදිහක් කරේ කියලා ප්‍රශ්නේ නැහැ. පැය දෙකකට ආසන්න කරලා ඉන්නේ ලොකු කාලේ. විශේෂයෙන් කියන දෙයක් නැත්නම් අපි මෙතනින් ධර්ම සාකච්ඡා කරනවා සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේමයි කි භාවනාජු බලාපොරොත්තු වෙන වෙනස් වීම. ස්ථාන වෙනස් වෙන්න පුළුවන්, ගොරොස්කෝප් වෙනස් වෙන්න පුළුවන්, මුසුමුන් සිසිලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් භාවනා ජීවනක් කියලා තමයි බාර ගන්න පුළුවන් නම් හොඳ විදියට බලපානවා. එනේ මේක උගුරෙමයි දැනෙන්න ඕනේ කියලා බැලුවොත් ඒක නිත්‍ය සංඥාට වැටුනොත් නරක විදියට බලපානවා. මේ ලෝකෙ ජීවිතේ හැම දෙයක්ම බලපානවා. හැම කෙනාටම. හොඳට බලපානද නරකට බලපානද කියන එක ප්‍රශ්නයි. මොකද මුළු ලෝකෙම දරන්නේ හේතුඵල ධර්මයට. මහාන කියන්නේ වෙනස් වීම බලන්න බුදුහාමුදුරු දීලා තියෙන මේ බෙන්ච්මාර්ක් එකක්. නිමිත්තක් මිස මෙතනම මේ විදියටම තියෙනම කියලා හිතන්නේ අපේ උත්තර යන කමට. කවදාකවත් අනපන එක වගේ දෙකක් ලෝකේ නෑ කියලා බුදුහාමුදුරු කියනවා. ඔය අනිමිත් සමාධි විස්තර කරනකොට මේ බලන ආනපන නෙවෙයි ඉවර වෙන්නේ. තන වශයෙන් තුනසෙන ගුරුසුමාචි උත්තරසෙන හැම එකම විතරක් තියෙනවා. නිත්‍ය සංඥා බහුල නිසා වගේ ප්‍රශ්න මතුවේ. දැන් එන අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡායි මහා සටහන් කරන සම්බන්ධ වෙච්ච සීල දිනාට කෙරුවන් සරණයි.